ඉතින් ඒ ગાතා ඔක්කොගෙම එකම තේමාවක් තමයි උලුප්පල දක්වන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා. ඒකචාරී ජීවිතය කඟ වේනකින් හඟක් බඟු බඳු ඒකචාරී ජීවිතයක වටිනාකම පෙන්වනවා. ඉතින් මේක අර මෙතෙක් ධර්මදේශනාල මතක් කරගත්ත විදිහට කාය වශයෙන් විවේක වෙනකොටත් අපි එක විදිහකට ඒකචාරී කියන අදහස් සඳහන් කරනවා. ඒ වගේම මානසික වශයෙන් චිත්ත වශයෙන් මන ලැබෙන විවේකේ චිත්ත විවේකයටත් අර ඒකචාරී කියන ගතිය තව වර්ණංගෙනවා. ඊට පස්සේ උපදී විවේක වශයෙන් ගැඹුරෙන්ම සඳහන් වෙනවා ආර්යත්වයේ ඉහළ කෙලවරක් විවිකයේ තවත් ඉහළ මට්ටමක්. ඉතින් මේ මට්ටම් තුනෙන් සාමාන්‍ය ලෝකයාට ඊටම අමාරුත් ආදා අදාළ උත්කෘෂ් තමයි කායි විවිකේ කියාගන්න එක. අපි කුලයා කෙරින් ගණයා කෙරින් වෙන්වෙන එක ඥාති පරිවර්තයෙන් භෝග පරිවර්තයෙන් වෙන්වෙන එක තමයි ඉතින් කායි විවිකේ කියලා කියන්නේ. ඇත්තට මේකත් ඊටම දුෂ්කර දෙයක්. ඒ වගේ මේක කල යුත්තක්ද නැද්ද කියන එක පවා පෘථග්ජන කෙනෙකුට කිහි කෙනෙකුට තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම ඒක තීරුම් ගැනීමෙදිත් ලොකු අපහසුතාවපත් වෙනවා. ඉතින් මම ගොඩක් විවග් වෙලා ගන්න යන්නේ මෙවැනි පිළිසකට ඒක කියලා දෙන්න. මොකද මේ පිළිසෙව ගැන සාමාන්‍යයෙන් දන්න නැත්නම් තමන්ගේ ජීවිතයෙන් පරිශන කරලා යම් ප්‍රමාණයකට ඉදිරියට ආව පිරිසක්. නමුත් වෙලා තියෙන්නේ මේ විවේක කතාව ඒ කායි විවේකයට අත නොතබ හඳුනා දීමක් නොකර කරන්න බැරි එකක්. ඒක නිසා කාටවත් තේරෙන පාසුවට ඒ කාය විවේකේ මතක් කරලායි අපිට චිත්ත විවේකයක්, චිත්ත භාවනාවක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දෙකම සම්බන්ධ වුණාට පස්සේ තමයි උපදි විවේක ගැන කතා කරන්නේ. ඉතින් මේ ગાථා 15 දක්වා එනකන් අපි හුඟක් වෙලාවට කෙරුවේ කාය විවේකේ, චිත්ත විවේකය අවස්ථානුකූලව මත කරගන්න එකයි. අවස්ථාව ලැබුණේ නැහැ. ඉච්චර අපට උපදි විවේකී ගැන කතා කරන්නේ ඉතින් ඒක නිසා අපි බලමු දැන් අපි ගාථා කීපයක්ම මේ තේමාවෙම විස්තර කරගත්ත නිසා අවස්ථාව හැටියට මේ විවේක තුනම මේ අවස්ථාවේදී අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි ගිය පාර ඒ 14 වෙනි ගාථාවේ අර්ථකථන දෙන වෙලාවදී මතක් කරගත්තා සර්වචනංශ වැඩ ඉන කාලේ හිටියේ තේරනාම භික්ෂුවක් පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේ ඊටාම අප්‍රසිද්ධියට කැමති කෙනෙක්. තනියම තමයි කමට වඩින්නේ තනියම තමයි පින්න පාතෙන් පසුබස් පස්සේ හැරිලා ඉන්නේ වළඳන්නේ ඉතින් ඒකචාරී ජීවිතේ ඉන්න අතරමැද ඒ ශාන්සි ඒකචාරී ජීවිතයක මේ තේරනාම භික්ෂුවගේ ඒකචාරී ජීවිතය වර්ණනා කරන ගතියක් තිබිලා තියෙනවා ඉතින් එතකොටත් ඒ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ ඒ සේනාසනෙ මිටපු අනික් භික්ෂුන් වහන්සේලාට මේක කෙනහිල්ලක් වෙලා තියෙනවා මේක ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධ අප්‍රසිද්ධියට කැමති තනියම පින්නපාත වඩනවා තනියම ආපහු වෙනවා තනියම පින්නපාතේ වළඳනවා ඒ නිසා මේක චෝදනා ස්වරූපයෙන් ਸਰවචන්නාංශයට ගිහිල්ලා තිනවා <clears throat> මේ භික්ෂුවගේ හැසිරීම අනික් භික්ෂුන්ට කරන ඉගියක් වගේ. ඉතින් මේ වෙලාවේදී ਸਰවචන්නාංශයේ දෙපාර්සුවේ කැඳවලා ඒ ඒකචාරී භික්ෂුවත් නැත්නම් තේරනා භික්ෂුවත් කැඳවලා සංඝයා ඉදිරියට අහලා දෙනවා සංඝයා චෝදනාවක් කරනවා අප්‍රසිද්ධියට කැමති තනියම පින්ඩපාති වඩින තනියම ආපව වඩින තනියම ජීවිතයක් ගත කරනවාද කියලා. ඉතින් බුදුජානනාංශයට මේ භික්ෂුව ආස්තිකත්වයෙන් උත්තර දීලා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේකට කැමතියි කියලා. එතකොට බුදුරජාණන්සේ කියනවා එහෙමත් එකක් තියෙනවායි කියලා. තනියම ජීවත් වෙන තනියම විවේකයට කැමති, ඒකචාරී ගතියට කැමති, තනියම පින්න පාති වඩින, තනියම ආපව වඩින, තනියම දාහනේ වළඳන එහෙම එක්කුත් තියෙනවා. නමුත් ඒ ඒකචාර ජීවිතයේ විත්තරේන පරිපූර්ණ විස්තර වශයෙන් පරිපූර්ණ වෙන්න නම් විස්තර වශයෙන් ඒක ආඩ්‍ය වෙන්න නම් කොත්පලන් දෙන්න නම් උරුණු බලන් දන්න නම් ඉද බිකවේ යං අතීතං තං පහිනං යං අනාගතං තං පට්නිසට්ටං පික්ඛක් තනිව විවේකීව එහෙම නැත්නම් කාය විවේකී වශයෙන් තනිව ජීවත් වෙන එකත් අමාරුයි ඒ භික්ෂුව කොච්චර අමාරුවක්ද ඒ ළඟ හිටපු ආමුදුරට තමයි ළඟ හිටපු ආමුදුර චෝදනා කරන මට්ටමක් තියෙනවා ඒ නිසා ඒකචාරී භික්ෂුවගේ මානසිකත්වය අපිට මෙතන පේන්නේ මේ අප්‍රසිද්ධියට කැමති තනියු පින්ඩ පාත පිවිසල තනියු පින්ඩ පාතෙන් පසුබත් පින්ඩ පාතෙන් ආපසු වෙන පසුබත් වසන කියන එකයි. නමුත් අනිත් භික්ෂුන් වහන්සේලාට මේක කෙනහිල්ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතරත් ਸਰවත්‍යංශ වැඩ ඉන්න කාලෙත් මේ වගේ හඳුනා ගැනීම අපහසුකම් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ਸਰවත්‍යංශයේ සඳහන් කරනවා එහෙමත් එකක් තියෙනවා. ඊට පස්සේ අර ඒකචාරී භික්ෂුවට දැන්ට ඒ වෙනකොට ඒක සමාදන් වෙලා ඒකේ යම් අද්දකීම් ලද භික්ෂුවකට බුදුරජාණන් කියන ඕක විස්තර වශයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ බුදුහාමුදුර කෙනෙක් පහළ වෙන්නේ. ඒකටයි ඒකට කියනවා යම් භික්ෂුවක් මේ ශාසනයේ යෝගාවචරිකෝ භික්ෂුවක් යම් අතීතන්තම් පහිනම්. එයා ඒ අතීතයේ අභිරමණය කරන්නේ නැත්නම් යම් අනාගතන්තම් පතිනිසට්ටම්. තාම නොපත් අනාගතයත් වෙන ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් පච්චුප්පන්නේච අත්තන අත්ත භාව ප්‍රතිලාභේසු වර්තමානයේ Tamanට ලැබිච්ච මේ manussාත්ත්ව ප්‍රතිලාභයක් තියෙනවනේ අන්නේ අත්තලාය ප්‍රතිලාභේ චන්දරාග සුපටි විද්ධෝ ඒක කෙරෙහි ඇති චන්දරාගයකුත් අතහරිනවා නම් එවං කෝතේර ඒක විහාරෝ විත්ථාරේන පරිපුන්නෝ හෝති එතකොට තේරින් තෙර තෙරුණාති දැනගන්න ඕනේ මේ ඒක විහාරී ගතය නැත්නම් ඒකෝචරේ කග්ග විසාන පප්පෝ කියන ගතිය විත්තර වශයෙන් පිරෙන්න නම් අතීතය අනාගතය කියන දෙයක් යම් වශයෙන් ප්‍රහාණය කරනවාද එතකොට තමයි වර්තමානයේ මම දැන් මෙතන කියලා අපි දැන් එකක් හුඟක් වෙලාට පුහුණු කරනවා වර්තමාන අරමුණ හෝ මම දැන් මෙතන කියන විඳීමක් සංඥාවක් අන්න එහෙම එකක් තියෙනවා නම් ඒකත් හරහා දකින්න ඕනේ. ඒකත් විනිවිද දකින්න ඕනේ. ඒකත් හුරතලෙට තියාගන්න බෑ. අන්න එතකොට තමයි මේ තේරනාම තේරුණාති නමක් ඒක විහාරී කියන නමටපත් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අර පළවෙනියෙන්ම කරන කායි විවේකය ඊටාම වැදගත් වෙනවා අපිට මේ වගේ මාතෘකාවකට ඉඳගෙන වාඩිලා සාකච්ඡා කරනවා. බණක් අහනවා, ධර්ම සාකච්ඡා කරනවා. එහෙම නැතුව ගිහිගල් වල ගත කරමින් අමුදරුවන් සමග ඊය ගත කරන ජීවිතවල අපිට මේ වගේ ධර්මයකට අහුම්කම් දෙන්න විවේකයක්වත් නැහැ. ඒ වාගේම මේ අවබෝධ කර හිච්ච ධර්මය ණය විපස්සනාවට දාලා තර්කණය කරන්න විවේක බුද්ධියක් ඒ වෙලාවේ නැති නිසා ඒ වැනි තත්වයකට යන්නත් ඒක විහාරී ගතියක් කායික වශයෙන් අවශ්‍යයි. නමුත් ගීගේවල වල ඉන්න ගමන් අමුදරුන්ගේ බාර තියෙන ගමන් වගකීම් තියෙන ගමන් බණ අහන්න පුළුවන්. බණ අහලා ඒක සාකච්ඡා වෙයිද නැද්ද? නැත්නම් Taman තුල විග්‍රහ වෙයිද නැද්ද කියන එක කියන්න බෑ. නමුත් මේ පාරමිතා කුසල ශක්තිය ඇති උපනිශ්චය සම්පතිය ඇත්ත ඇත්තන්ට ඒක හරියටම තේරෙනවා. ඒක හරියටම අනික් මන වලට වැඩිය වදිනවා. ඉතින් ඒක නා කල්පනා කරලා බලනවා මේ අසුරු කරන අනික් සියලු දෙනාගේම බහුජන මතයද කරු කරන්න ඕනේ. එතකොට මේ කලාතුරකින් කරන්ට ඇහෙන මේ ඒකචාරී ජීවිතයද කරන්න ඕනේ කියලා ඒක නා සොයන් තර්කණයකට වැටෙනවා. ණය විපස්සනාට වැටෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් එතන තමයි නිවන තියෙන්නේ. ඒකයි වැදගත්ම සංසාරේ වැදගත්ම තැන. ඉතින් අපි මේ එක වහලයක් අර දැනට හිටියට අපිට මේ අදහස ආවේ බණක් ඇහිලා මෙම තනිවීමක් අවශ්‍යයි කායික වශයෙන් හරි කමන්නේ කියන එක ආවේ වෙන් වෙන්ව. ඒක හරීම අපූර්ව සිද්ධියක් හැම කෙනෙකුගේ ජීවිතයේ අපි ඒ අවස්ථාවෙන් පස්සේ යම් ජඩකමක් කරනවා නම් වැරද්දක් කරනවා නම් කායික දුස්චරිත කරන අන්නේ චිත්තක්ෂණයේ අමතක වෙච්ච වෙලාවේ තමයි අපට ඊට පස්සේ කාය දුස්චරිත කරන්න පුළුවන් වෙන්නේ. වචී දුස්චරිත කරන්න පුළුවන් මනෝ දුස්චරිත කරන්න පුළුවන්. එනේ අපිට යම් වෙලාවක හිතුණා නම් දැක්කනම් අසවල් දාසේ අසවල් දේ අහලා අසවල් කෙනා හම්බ වෙලා අසවල් සංසිද්ධියේදී තමයි මට මේ විවේකය කියන වචනය කාය විවේක චිත්ත විවේක උපදිවි කියන එක ඇහුනේ. එදයි මේක කර බලන්න ආසාව පහළුනේ කියලා ඇත්තටම ਸਰවචනාංශය اگේ කරන්නේ ඒ චිත්තක්ෂණය තමයි සෝවාන් වෙන චිත්තක්ෂණයකට රහත් වෙන චිත්තක්ෂණයට වැඩි. ඒ මොකද එයා තන්නේ කර ලෝකේ අසරමං වෙලා ඉන්න මිනිස්සෙක් තනිව ගන්න තීන්දුවක්. ඉතින් ඒක හරිම අසිරිමත් දෙයක්. නමුත් ඒ අසිරිමත් දෙයට පස්සේ තකතිරුකම් සිද්ධ වෙනවා. ජඩකම් සිද්ධ වෙනවා. කාය දුස්ත්‍යත්‍ය වචී දුස්ත්‍යය සිද්ධ වෙන ඔක්කොටම සාසනේ බග කියන්නේ. ඒක අපි හැම කෙනාම බෙදා හදා ගන්න ඕනේ. එහෙම කෙනෙකුට ඒක වෙන්නේ අර Taman තනිවම දවසක විවේක වෙන්න ඕනේ නේද කියලා. ඒ කාගවත් සහායක් නැතුව බුදු වචනයක් ඇහිලා, කල්යාණ මිත්‍රෙක් හම්බ වෙලා ගත්ත ඒ තීන්දුවේ සුන්දරත්වය තමයි. ඉතින් මේ බණ කියනකොට ධර්ම සාකච්ඡා කරනකොට භාවනා කරනකොට අපි කරන්නේ අර නවතර චිත්තක්ෂණයට හිත දාලා. අනේ මම තනියමනේ මේ මේ මාර සටනට බැස්සේ කවුරුවක්වත් ဒုတိ ය සහායකෙක් අතු නෙවෙයිනේ. ඒක මට නැවත නැවතත් සීගිරත් වෙනවනම් මම කියනවා කමඨාන මුදුන්පත් වෙලයි කියලා. මම කියනවා සතිය පිහිටලයි කියලා යාට. මම කියනවා යෝනිසමංස්කාරය තියනයි කියලා යාට. මම කියනවා සම්මිය දෘෂ්ටිය තියනයි කියලා යාට. නමුත් ඒ ඒ යෝනිසමස්කාරයේ සතිය සම්මදෘෂ්ටිය තියෙන බවට පෙරමග ලකුණු රාශියක් තියෙනවා මේ ධර්ම දේශනාවේදී ඥාන වශයෙන්. එහෙම නැත්නම් අනිකුත් භාවනාවේදී පෙන්වන චතුරාර්ය සත්‍ය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් සත්‍ය බෝධිපාක්ෂික මාර්ග වශයෙන් පෙන්වන්නේ අර සිද්ධිය නැවත නැවත සිහිපත් කරලීමේ ක්‍රම රාශියක් තියෙනවා. ඒක තමයි ථේරවාදී කියලා අපි හඳුනගෙන තියෙන්නේ. ඉතින් එක එකනා එක එකනාර මූලිකව මේ විවේකයක් පිළිබඳව තනිව හිතපු කක්ක ගොඩේ ඉඳගෙන හිතපු හිතවිල්ල නැවත නැවත ගැනීමට ගන්න උපමාන උපක්‍රම ක්‍රමවේද වෙනස් වුණාට ඒ කොයිතන ඉඳලා හරි එක තැනකට තමයි එන්නේ. ඉතින් අපි එක එක ගාතාවක් අල්ලගෙන අපි බලන්නේ එක එක ක්‍රමවලට අපි ඒ ලස්සන චිත්තක්ෂණය නැවත නැවත සීකඳවන එක තමයි. ඉතින් මෙතනදී අදගත්ත ගාථාය බලනකොට සඳහන් කරලා තියෙනවා එවං ဒ ුතියෝ සහ මමච්ච සහ මමන්ති වාචාපිලාභෝ අபிසජ්ජනාච අපි පිරිසත් එක්ක ඉන්නකොට වාචාබිලාභේ තියෙනවා අබිලාභ වාචාබි ලාභ ආලපන තියෙනවා ආලපන ලාලපන කියනකන ආමන්ත්‍රණ තියෙනවා ඉතින් මේ ආමන්ත්‍රණක හැම වෙලාවකම අපිට අර ඒකචාරී ජීවිතේ නැති වෙලා යනවා ඒකචාරී ගතියට අපි හරස් කපනවා අභිසජ්ජනාච ඒක සජ්ජායනා කරන එකතුව අය කරන හැම වෙලාවකම අර කාය විවේකය ලබාගත් පිළිස් ටිකක් එකතු වෙලා ඇති කරනවා ඇත්තේ නමුත් චිත්ත විවේකයට උපදි විවේකයට එකෙන් බාධා සිද්ධ වෙනවා ඒ නිසා යත්තන්ට ඒක සුද්ධ කරන්න වෙනවා ලබාගත්තා වූ නැත්නම් බණක් අහලා හිත අධිඨාන කරලා උපයාගත්තා වූ මේ කාය විවේකය දිනුන පවන කරන්න නම් මේ අභිලාපන සජ්ජායනා කියන දේවල් වලින් විවේක චිත්තක්ෂණයක් හොයන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි කතා කරනකොට ඒකට කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙකෙන් ඇතිවෙන විපහාරයක් තමයි ඇතුලේ මේ විදිහට කියන්න ඕනේ කියලා හිතලා ඒක මේ මේ විදිහට ගලපලා ඒක වචනේ බින්දි ටික තමයි වචන කියලා කියන්නේ. ඉතින් අපි භාවනා පරියන්කයකට ගියා කියලා හිතුවොත්, සක්මනට ගියයි කියලා හිතුවොත් අපි ඒක නොකරමින් වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම පරියන්කයකට ගියොත් කය හොල්ලන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි එතන සසංකාරිකව කරන හිතාමතා කරන වචන දෙදීම සකය හෙලවීම නැත කරනවා කියලා කියන්නේ අර ලැබපු කාය විවේකය තවදුරටත් චිත්ත විවේකයට පෙළ ගැස්මක් කරනවා. ඒක අත්‍යවශ්‍ය මේකක් නෙවෙයි. නමුත් බොහෝ විට ඒක උදව් උපකාර කරන දෙයක් නිසා, තප්පාය දෙයක් නිසා, අනුග්‍රහ දෙයක් නිසා ਸਰවචනanse අරඤ්‍යගත, රුක්ඛ මූලගත, ශුඤ්ඤාගාර තත්ත්වෙට ගෙනියලා නිශීදති පල්ලංකං පළඟ බඳ වාඩි වෙලා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ව ආදි වශයෙන් කායික වාචසික ක්‍රියාවල සචේතන ක්‍රියාවල නතර කිරීමක් කරනවා. ඒ නතර කිරීමක් කරාට මොකද අර චිත්ත විවේකය එපමණකින් ලැබෙන්නේ නැහැ. එතනදී ඇත්ත වශයෙන් ඉන්නේ චිත්ත විවේකයේ පොඩ්ඩක් නැති වෙන එකයි. ඊවල දොරවල ඉන්නකොට වඩා අරණ්‍යගත වෙන්න ඉස්සෙල්ලට වඩා අරණ්‍යගත වෙලා කායික වාචසික ක්‍රියා සසංකාරික ක්‍රියා සචේතනික ක්‍රියා නත කරපු ගමන් කාම ගුණ වෙනකොට කාම සංඥා මත වෙන පටන් ගන්න වෙනදටත් වැඩිය. ඒක නිකන් වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා වැඩි වගේ. ඉතින් ඒක නිසා යෝගාවචරයට අරණ්‍යගත වේවා, කුමුලගත වේවා, ශූන්‍යාකාරගත වේවා නැත්නම් gedaraක හරි කමන්නේ තමන් එimhe ශූන්‍යාකාර තත්වයකටපත් වෙලා සචේතනිකව කායික වාචික ක්‍රියා නැත කරන ගත්ත ගමන් පුදුමාකාර විදියට කැලේ හිටපු මීහරක කුළු මීහරකෙක් ගම්මැද්ද බැඳගත්තා වගේ මේ වැඩි වෙන්න පටන් ගන්නවා මේ කාම සංඥා. ඒවට අපි සාමාන්‍යයෙන් නීවරණ කියලා කියනවා භාවනා භාෂාවේ. ඊට පස්සේ මේ කාම සංඥා නැතිකරන්ට අර නතර කරපු විතක්ක ਵਿਚාර දෙක තාක්ෂණික යදවුමක් යදවනවා මෙනෙහි කිරීම සලලක්ෂණය විතක්ක ਵਿਚාර වශයෙන්. ඒක තමයි මේ සරුවචනාංශක තියෙන විද්‍යුහුරු ගතිය. කාම ඡන්දය අපි මෙහෙම කියමු කාම ගුණ කියලා කියන්නේ අපිට විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම අනුව මේ ඇහ කන දිවනාසය, කය මන කියන මේ හය විවිධාකාරයෙන් පිනවීමට කියනවා කාම ගුණ කියලා. වර්ග විචිත්‍රත්ව මෙව යම් කිසි වෙලාවක අපි අරණියකට ගිහිල්ලා ඇත් දෙකත් වහගෙන කතා කරන්නෙත් නැතුව සද්දත් නැත්නක වචනයක් බින්දින්න නැතුව ඉඳ ගිය ගමන් ඒ කාම ගුණයන්ගේ කාම සංඥා ගොජ දාන්න පටන් ගන්නවා. උතුරන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට හිතවිලි වණේක පටල වෙනවා. ඉතින් එතෙන්දී අර කතාවට බින්දේ නැති වුණාට විතක්ක ਵਿਚාර දෙක තමයි යොදවන්න වෙන්නේ. විතක්කය තමයි බොහෝ අරමුණු අමතක කරලා Tamanට මධ්‍යස්ත වූ නිවන්මගාමි අරමුණකට හිත යදවීමට කියනවා කායගත සතිය කියලා. එතකොට අර කියන මේ අත්ත් භාවයට තමයි හිත යොදාන්නේ. ලැබුවා වූ මේ manussත් භාවයේ පිළිඹිඹු තමයි කය. අපි ඒ කයට හිත යොදලා කය පමණක් මෙනෙහි කිරීම හරහා කයෙන් පිට සියලු තියෙන දේට අසතිය අමනසිකාරය යොදවන. කයට සති මනසිකාරය යොදවනයි කියලා කියන්නේ විතක්ක ਵਿਚාර යොදවනයි කියලා කියන්නේ අනිකුත් භෞතික ලෝකයට, බාහිර ලෝකෙට අනිකුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ධම්ම අනිකුත් ස්පර්ශ පිළිබඳව අසති අමනසිකාර යෙදවීමට මේ විතක්කේන තියෙන චෛතසිකයේ ਸਰවචනාංශේ හරි ලස්සනට යෙදවීමක් කරනවා. ඒ යෙදවීමට සල්ලක්ෂණය කියලා කියනවා. මෙනෙහි කිරීම කියලා කියනවා. මානසිකාර්යය කියලා කියනවා. එතකොට ලෝකයේ දේශපාලනඥයන් කරන වැඩක් මෙතන කරන්නේ. ඒ වෙනනම් ප්‍රේමාන්තයන් කරන වැඩක් කරන්නේ. දේශපාලනඥයෝ කරන්නේ අන්තිම ද්වේෂය කෙලවරට යන එක ප්‍රේමාන්තයන් කරන්නේ අන්තිම ආදරේ කෙලවරට යන එක. එකක් තේරීම හරහා ලෝකේ ප්‍රතික්ෂේප කරන එක. තමන්ට අවශ්‍ය කරන දේට පූර්ණ අවධානය කොච්චර යොමු කරනවද කියනවනම් ඒක ලබා ගැනීම සඳහා මුළු ලෝකෙම මරණට කමන්නේ. ලෝකෙ මරන්න ලෑස්ති. ඒ නිසා මේ අසත්‍ය අමනසිකාරය කියලා කියන්නේ වරසිතවිල්ල. ඒ අසත්‍ය අමනසිකාරය අපි යමකට යොදවන්න නම් ඒ වෙනුවට සතිමනසිකාරය යොදවන්නේ මේකටයි කියලා හොඳටම දැනගන්න ඕනේ. ඒක පිළිබඳව පූර්ණ මුලමදාග කුසල ඡන්දය පිහිටන්න ඕනේ. ඉති පුත්‍ර ජානනාචේ මේකට මේ manussත්ත්ව ප්‍රතිලාභය දෙනවා. manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ මනුස්ස ශරීරය. ඒකට රූප වෙන්න පුළුවන්, ඒක වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්. මේ පංචස්කන්ධේ ඒකට හිත යොදවනවා. ඒ හිත යදවීම හරහා කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් මේකෙත් අරුවචනාංශේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා යෝගාවචරයට කියනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි ගත්තොත් රූප කොටස රූප රුප්පනේ වෙන දිගපළල තියෙන විශිෂ්ට වෘත්තයක් තියෙන අල්ලන්න කියන්න මයින්ද දේ අරූපේ අමාරු යෝගාවචරයට ඒ නිසා මේ කයට හිත යොදවලා කය මෙතන තැම්පත් කරලා ඒකට හිත යොදවනවා කියලා කියන්නේ එක චිත්තක්ෂණයක හෝ ඒක නාමුළු ලෝකෙම දන් දුන්නයි කියන එකයි, දන් ප්‍රතික්ෂේප කරයි කියන එකයි, අසත්‍ය අමනසිකාරය යදුවයි කියන එකයි. ඉතින් ඒක නිසා අපි ඒකට ද්වේෂය කියන වචන පාවිච්චි කරන්නේ මුළු ලෝකෙම දන් දුන්නයි කියලා කියනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක හෝ මේ මම දැන් මෙතන මේ කයෙහි හිත තබුවා කියලා කියන්නේ ඒ මුළු ලෝකෙම යාට අමතක කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අර දෙවෙනි වතාවට නිවන් දකින්න වෙලාව. මම නිවන් දකින්න ඕනේ, කීකියතරින්න ඕනේ, විවේකේ ලබා ගන්න ඕනේ කියලා අපි ගිහි ගෙවල් වල ඉන්න ගමන් පු탁 ජන වෙන්න ගමන් කල්පනා කරන එක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ කියනවා යම් දවසක තේරුම් ගත්තොත් මට අවශ්‍ය නම් බුදුහාමුදුරුත් එක්ක තවත් සමීපස්ත වෙලා කායට සත සති මනසිකාරය සති මේ සති මනසිකාරය යොදන ගමන් මුළු ලෝකේ අසත්‍ය මනසිකාරය යොදන්න පුළුවන් බව තමයි මේ කය එක චිත්තක්ෂණයක් පැවැත්වීම. හැබැයි අමාරුම දේ තමයි ඒක මේකයි කියලා දැනගන්න. මේ එක චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියලා කියන්නේ මුළු ලෝකෙම අමතක කෙරුවා කියන එක තේරෙන්න මේ චිත්තක්ෂණය කයේ පවතින චිත්තක්ෂණය කියලා කෝටි ලක්ෂ වාරයක් පවත්තලා ඒක බුද්ධි විඳින්න ඕනේ දැක ගන්න ඕනේ දැන ගන්න ඕනේ ඒක සතිය තුල නෑ මානසිකාරය තුල නෑ ඒක තියෙන සම්පජඤ්ඤය තුල සම්පජඤ්ඤේ පළපදියන් වෙන්න මේ සති මානසිකාරය බොහෝ කල් උරු කරලා කරලා කරලා ඒක චිත්තක්ෂණ නෙවෙයි චිත්තක්ෂණ රාශියක් චිත්ත වීතියක් තප්පරයක් නෙමෙයි තප්පර රාශියක්. විනාඩියක් විනාඩි රාශියක්. භාවිතා කරනකොට තේරෙන පටන් ගන්නවා මේකත් පට්ටලා තියෙන තරක්. මෙතනදී ආතතිය අඩුයි, අසහනෙ අඩුයි. මේක ඉන්නකොට තේරෙනවා මේ අසහනෙ අඩු වෙන්නේ මොකද සම්පූර්ණ කාම ලෝකයෙන් එන අසහන දැන් නැහැ. කාම ගුණ සංඥාවෙන් එන අසහනත් නැහැ. හැබැයි කය කියන දරතේ එක තියෙනවා. කයේ හිත පැවැත්ීමේ වෙහෙස ගතිය තියෙනවා. ඒකචාරී ගතිය තියෙනවා. ඉතින් යෝගාවචරයට මේ ගොඩක් අසතිය නෑ ගොඩක් දරතය ගොඩක් අසහනය ගොඩක් ආතතිය කැප කරලා මේ කයේ පවතින ආතතිය කයේ පවතින වෙහෙස කයේ පවතින දරතයට හිතගන්නේ මොකටද කියලා තීරුම් කරගන්න බුදු වෙන්නම වෙනවා නැත්තම් හිතනවා මොකටද මේ කොයිදෝ තියෙන කයක් අරගෙන ඒකේ තියෙන දරතයක් මේ ඉස්සර කරගන්න හදන්නේ ඊට වැඩිය නරකද විවිධ රූප ශබ්ද ගන්ධ රස බල බල ඉන්න එක කියලා නමුත් ඒතන තියෙන්නේ තර්කණයක් ඉදන් නිසා ඉදන් පජහත කියලා. මේක නිසා මේක අතහරින්න නම් ලොකු කරදර තොගයක්, ආතති තොගයක්, අසහන තොගයක්, දැවිලි තැවිලි තොගයක් වෙනකොට දන්නා වූ ප්‍රමාණ කළ හැකි ආතති තොගයක්, දරතයක්, දැවිලි තැවිලි තොගයට හිත යොදවනවා. ඒතකොට මේ වෙලාවේ කයට හිත යොදවන කියලා කියන්නේ සැපකට හිත යොදවන නෙවෙයි. ඒ වුණාට මේ බුද්ධ ප්‍රතිපදාවනේ මේක. කෙලස් කපන වැඩක් නේ කියලා යම් වෙලාවක කයට හිත යෙදුනොත් ඒක තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒ කයට හිත යොදනවා වගේ පහසු වැඩක් නෙමෙයි හුඟක් අමාරුයි. ඒ විතරක් නෙමෙයි කයේ හිත හිටින්නෙත් නෑ මේ තේරුම නැති නිසා. ඒ නිසා මේක අදහනවා නම් මේක ප්‍රතිපදාව කියලා දන්නවා නම් මේක කෙලස් කැපීමක් කියලා. ඒ වෙනුවට දෙන උපක්‍රමයේ තමයි ਸਰවචන්සේ විතක්කය. මේ කයේ හිත පිටලා තියෙන වෙලාවේදී මම ඉඳිනවා ඉඳිනවා කියලා හෝ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ආයතර වචනෙට පිටින් නැති විතක්කය ප්‍රයෝජනට ගන්න. ඒ විතක්කය යම් වෙලාවක ජයගත්තොත් සත්‍යමනසිකාරයේ මේකේ තියෙන අනික් ලෝකෙට තියෙන අසත්‍යමනසිකාර කියලා තේරුම් ගන්න කෙනා බහුසුත කෙනෙක් කියලා කියනවා. අසුවිරු ඥාන ඇති කෙනෙක් කියලා කියනවා. ව්‍යක්ත ප්‍රතිබල කෙනෙක් කියලා කියනවා. තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනෙක් කියනවා. උඟ දෙනකොට ඒක නෑ. ඒ වෙනාට සමාහට කය හිල පවත්වන්න පුළුවන් ගතිය තියෙනවා. භාවනාවට ඒ හොඳටම ඇති. භාවනාවේ මේක තේරුම් ගැනීමට තමයි අපි ওই අනිකුත් අනුග්‍රහ සුතමය සාකච්ඡාමය අනුග්‍රහ කරන්නේ. ඒක තියෙනවා නම් ඇත්තටම ලෝකෙටත් ලාභයි Tamanටත් ලාභයි. ඉතින් අපි හිතමු යම් දවසක මේ යෝගාවචරයට කයෙහි හිත පැවැත්වීම හරහා යම් ප්‍රමාණයක චිත්ත විවේකයක් කාමච්ඡන්දී කියලා කියන්නේ බොහෝ අරමුණු විචේ විචිත්තත්වයේදී ගෙහිත යන එකක් කයෙහි හිත පවත්වනවා කියන්නේ ඒ විචිත්තත්වකම අඩු කිරීමක්. කෙලෙස් අඩු කිරීමක්. පරිමාව සීමාව දාන්න තැනක්. නමුත් ඒක ඇතර සැප සාන්ති ධනක එකක් නෙවෙයි විද්‍යානුකූලව තර්කානුකූලව ණය විපස්සනාවට සැපයි. මොකද දුක අඩු නිසා. ඉතින් මේකේ ඊතු ගන්නට හරි අමාරුයි. මේක ඊතු කරලා දෙන්න හුඟක් අමාරුයි. හුඟ දෙනෙක් කියනවා ඊට වැඩිය හොඳයි වේදනාව පස්සනාව බලන්න කොට හොඳයි චිත්තානුපස්සනාව බලන්න කොට වැඩිය හොඳයි සංඥාව බලන එක. ඒ নানা ආකාර ක්‍රම තියෙන නිසා ඕනම කෙනෙකුට ඕනම පක්‍රමයක් ගන්න පුළුවන්. වේදනාව පස්සනාව නරක නෙවෙයි. සංඥාව පිළිබඳව චිත්තානුපස්සන නරක දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ලෝකයක් අමතක කරලා මේ කයට හිත ආවනම් කය අතගාලා ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. වේදනානුපස්සනානම් ගත්තේ දැන් ඉන්නේ මනෝවිකාරයකද ඇත්තම මේ වර්තමානයේ පවතින වේදනාවකද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි එක විතරයි මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ බුදුහාමුදුරෝ කායනුපස්සනාව විදිහට ලැබීමේ වටිනාකම. මුචි මේක අතිපණ්ඩිතයන්ට අමාරුයි. ඒ වගේම පෙර සංසාරේ බණ භාවනා කරපු කට්ටියට නම් කාණපසනාව ඉක්මව කෙනෙකුට අවශ්‍යත් නැහැ. එයාට ඒ ප්‍රත්‍යක්ෂණේ අවශ්‍ය නැහැ. එයා දන්නවා මේක ප්‍රතිපදා බව, ඉදිරියට යන බව. ඒ ප්‍රත්‍යක්ෂණේ නැතිකම නිසා තමයි මේ සැකේ කියන එක මතුවේ. අපි හැම වෙලාවෙම කමඨාන් සුද්ධ කරලා තටමන්නේ. අරක දන්නේ නැහැ මේක දන්නේ නැහැ කියලා සැක කරන්නේ. සීලේ මදි වෙන්නේ නැති, සත්‍යත්‍ය මදි වෙන්නේ නැති කියලා අනවශ්‍ය දේවල් වලට අපි හිත යොදවන්නේ මේ ප්‍රත්‍යක්ෂණේ දන්නේ නැතිකම. මගේ හිත දැන් තියෙන්නේ කයේද කියලා දන්නේ නැහැ. කයේ තමයි තියෙන්නේ. නමුත් ඒක උරගා බලන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒක ගන්න තමයි ওই බහුසුද්ධ ඥාන කමඨාන් සුද්ධ කෙලි ගොඩාක් කරලා යෝගාවචරයට ඕනම වෙලාවක කාම ගුණයන්ගේ පැවතිච්ච හිත අත්භාවයට ගන්න පුළුවන් නම් යෝගාචරය දැහැින දක්ෂ කෙරේ. ඕන වෙලාවක කාමගුණයන් යන්න පුළුවන්. ඒක වලක් කරන්න බෑ. මොකද ඒ තරම්ම කාමගුණය මේ වෙලාවට බලපස් සතිය දුර්වලයි. නමුත් එයා දන්නවනම් මේ වර්තමානයේ අත්භාවයට ගන්න පුළුවන් කියලා. ඒක තමයි යාගේ මේ චිත්ත ශික්ෂාව කියන සීල ශික්ෂා නෙවෙයි. සමාධි ශික්ෂාව කියන්නේ ඕනකට. ඉතින් මේක අරගෙන ඉවරලා පවත්න්න පුළුවන්කමට සමාධි භාවනා කියලා කියනවා සම්මතය කියලා කියනවා নানা ප්‍රකාර කියනවා ඕන තැනකදලා මේකට ගන්න පුළුවන්කම කියනවා ක්ෂණික සමාධිය විපස්සනා සමාධිය. ඒ නිසා ගත්ත එක එක දිගට පවත්වන්න පුළුවන් නම් සමත වෙනවා. ඒක ඕන විදිහකට බෝ කරලා ධ්‍යාන වශයෙන් ගන්න පුළුවන්. නමුත් කොයි රස්තියාදුව ගැහුවත් වර්තමාන මොහොතේ ගන්න ඕන වෙලාවක පුළුවන් කියන ඒ විකූර්ණේ තියෙන කෙනාට ඒ irdiye තියෙන කෙනාට විපස්සනා සමාධියක් තියෙනවා. එයාට සාහිතිකයක් නැහැ ඒකාචිත්තක්ෂණේ පිට පිටයි දිනද්ද කියලා. පිට පිට කියලා බයක් නැහැ. දන්නවා මෙතෙන්දයි ගන්න ඕනේ එතන ക്ഷേමයක් කියලා. එතන සාන්තියක් කියලා. එතන කෙලෙස් අඩු බව. ඉතින් ප්‍රතිපදා තියෙනයි කිය. ඉතින් මේ විදිහට මේ චිත්ත විවේකය වර්ණගාගත යෝගාවචරයට චිත්ත විවේකයේදී ඉස්සරහදී හම්බ වෙනවා බරපතල මේ අභියෝගතා පරීක්ෂණයක්. එහෙම නැත්නම් ඥාන විමර්ශනයක්. මොකද්ද ටික වෙලා කරන මේ මෙතෙක් උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක හැලෙන්න ගන්න. මේ කාම ඡන්දය කාම ගුණයන් වෙනුවෙන් පැවතිච්ච හිත මේ කයට එනතන් කයේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතුවට එවනතන් මොකක් හරි ධාතු ගුණයක හිත පවත්තලා කය වශයෙන් මම දැන් මෙතන ඉන්නවා කියලා මෙනෙහි කළා හෝ පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කළා හෝ ආශ්‍රව ප්‍රසවාස වශයෙන් මෙනෙහි කළා හෝ ඒකාරමනකට සති සම්පජාඤ්ඤේ නැත්නම් සතිමනස්කාරය යොදවලා බාහිර ලෝකයට අසත්‍යමනසිකාරය යෙදවිලා යම් තැනකට ගියාට පස්සේ නැට්ටෙන් ඉදිලා gediya වැටෙනවා වගේ මේ විතක්ක ਵਿਚාර හැලෙන තැනක් කියනවා. අන්නේ හැලෙන තැනේදී අනුග්‍රහ කරන තමයි හුග දෙනෙක් තන්නේත්තේ අමෝරාවෙන් අනවශ්‍ය විදිහට මෙනෙහි කරන්න යනවා. එතකොටත් දුවන බයිසිකල් එකක් ඇතුළට ස්පෝක් අතර පොල්ලක් දැම්මා වගේ දඩස් ගාලා ඔක්කොම ඇද ගහන්න පටන් අර ගන්නවා එකලස. ඒකම පටන් ගන්නකොට මෙනෙහි කරන්න දන්නේ නැති වුණොත් එහෙම කාම ගුණයන්ගේ නපුරු බලපෑම නිසා යෝගාචර හිත හැම තැනම ඇවිදින්න ගන්න. ඒ නිසා කොතනදී විතක්ක ਵਿਚාර යොදවන්න ඕනේද? කොතනදී විතක්ක ਵਿਚාර ස්වභාවයෙන් හැලෙනවද? කොතනට යනකොට යෝගාචරයට මේ විතක්ක ਵਿਚාර දැන් හැලෙන්න ලෑස්ති මේක සෞඛ්‍ය සම්පන්නයි කියලා තීරුම් ගන්නවද කියන එක තමයි මම අර කිව්වේ අභියෝගතා පරීක්ෂණය කියලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර යොදවන්න ඕනේගේ ප්‍රයෝජනෙ ඇති තාක් පමණයි. අපි වාහනයක පළවෙනි ගියර් එකට යන්න ඕන කරලා තියෙන දෙවෙනි ගියර් එකට දානකම් විතරයි. එන්ජින් එක ස්ටාර්ට් කරලා පස්සේ දෙවෙනි ගියර් එකෙන් ස්ටාර්ට් කරන්න එපා. වාහනේ අදින්න එපා. පොඩ්ඩකට හරි ෆස්ට් ගියර් එකට දාලා ඇදලා ඊට පස්සේ සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාලා කියන එක කොතෙන්ද ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාන්න කියලා කියලා දෙන්න බැරුව වගේ මේ විතක්කය කොතෙන්ද හැලෙන්නේ කියන එක නැත්නම් මේ චිත්ත භාවනාව නැත්නම් අපි කියන මේ ශික්ෂාව සමාධි ශික්ෂාව අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්‍ය විද්‍යා විදර්ශනා ඥාන පොතේ උත්සාහ කරලා නැත්තම් පෙන්වන්න හැදුවා මේ කියන සමාධි ශික්ෂාව දිවිනි ධානයේදී වැඩිට ඇති වෙන ප්‍රමාණයක් වෙනවා කියන්නේ. මොකද දිවිනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර හැලිලා. ඉතින් සමහර අනිකුත් ආචාර්යවරු හතරවෙනි ධානය, අටවෙනි ධාන වශයෙන් සමත කමිටු විස්තර කරනවා. ඒ කොයි එකත් කෙනෙකුට කියන්න පුළුවන් මේ සමතෙන් බලාපොරොත්තු වෙන්නේ විතක්ක ਵਿਚාරණ අතර වෙන මට්ටමේ ඉඳලා සජීවීව විපස්සනාට හරවනවද එහෙම නැත්නම් විපස්සමතින් යන පුළුවන් උපරිම වෙන උපේක්ෂාවට ගිහිලා විපස්සනාට හැරවෙනවද කියන එක ඒව ගුරුකුල මත එක එක එක්කෙනෙකුට තමන්ගේ කැමති ගුරුවරයා තේරුම් ගන්න පුළුවන් කෙසේ නමුත් මේ මහසි භාවනා ක්‍රම හොඳ ලස්සනට පෙන්ලා දෙනවා මෙන්න මෙතෙන්ට යනකොට විතක්ක ਵਿਚාරය අවශ්‍යයි. මෙන්න මෙතෙන්ට යනකොට ඒක හැලෙනවා. ඒ විතක්ක ਵਿਚාර අවශ්‍ය භාවනා කරන ප්‍රදේශයේදී කියන්නේ අරමුණේ පෞද්ගලික ලක්ෂණ දැකීම කියලයි. විතක්ක ਵਿਚාර හැලෙනකොට පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. සන්තතිය මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා අරමුණේ කිනක වෙන් කරගන්න බැරි මට්ටමට ගිහිල්ලා ආස්වාද ප්‍රසආද දෙක සම වේගන එනවා වගේ දැනනකොට පිම්බීම හැකිලිම සම වේගෙන යනවා දකිනකොට සක්මන් කරනකොට මේ වමේ දකුණේ තියෙන සමභාවයේ මතුවෙනකොට ආය මුලැමැදාක බලණ්ඩයි ආය මෙනෙහි කරණ්ඩයි ගත්තොත් ඒ කියන්නේ මේ විතක්ක ਵਿਚාර කියන උපකරණය භාවිතේ දන්නේ නැතිකම වෙනවා. මේ ජීවිතයක හැටක් නෙමෙයි කරන්න වෙන්නේ. භාවනා පරියන්කයක හැටක් නෙමෙයි කරන්න වෙන්නේ. Tamange චිත්ත මේ වික්ෂිප්ත භාවයේ මත ඒකාග්‍ර භාවයේ ළඟා කරගැනීම සඳහා අවශ්‍ය වෙලාවෙදී විතක්ක ਵਿਚාර පාවිච්චි කරලා අවශ්‍ය වෙලාදී ඒක නතර කිරීම ආනාපාන සති භාවනාදී ධර්වචනන්සේ මතක් කරන්නේ නැති එක විතක්ක එහෙම නැත්නම් වචී සංස්කාර ගැන මතක් නොකරන එක අටුවාචාර්ය වංශලාට ලොකු ප්‍රශ්නයක් කරලා තිබුණා. ඒ නිසා අටුවාචාර්ය වංශලා විශේෂයෙන් බුද්ධඝෝසාචාර්ය වංශයේ තුන්වෙනි පරාජිකාව විස්තර කරනකොට ආනාපාන සතිය නැත්නම් විසුද්ධි මාර්ගය විස්තර කරනකොට සඳහන් කරනවා කාය සංස්කාර මට්ටමට යනකොට යෝගාවචරය ඉබේම වචී සංස්කාර නතර කරලා තියෙනවා. එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ වශයෙන් කය හෝ ආශ්‍රස් ප්‍රසාරය හෝ පිම්බීම හැකිය දකින්නකම් මෙනෙහි කිරීම කරන්න. ඒ ඊට පස්සේ පොදු ලක්ෂණ බවට මාරු වෙනකොට මෙනෙහි කිරීම නතර කරලා කාය කායනුපස්සනාව දිගටම කාය සංසිද්ධියම කරනකොට මෙතනදී දක්ෂ වෙච්ච එකනට කායපස්සම්බයක් සිද්ධ වෙනවා. කාය සංසිඳීමක් වෙනවා. අනවශ්‍ය කාල් ගෑමක් සිද්ධ කරොත් කාය සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. අවශ්‍ය ලාට කාල් ගෑම නොකරොත් ඒ කාය සංසිද්ධිප වෙන්නේ නැහැ. ඒක නිසා භාවනාදී මේ නාම රූප පරිච්ඡේඥානල පච්චේ පරික්ඛා ඥානතන්ට යනකොට මේ විතක්ක ਵਿਚාර දෙක පිළිබඳ විශාල සුවිශේෂී සමීප භාවයක් යෝගාවචරයට ඉන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම යෝගාවචරයට දෙන එක අසාධාරණයි. මොකද යෝගාවචරයට එච්චර දැනුමක් නැහැ. නමුත් මේ කියලා දෙන්නේ දැනුම තියෙන කෙනෙකුට ඕනේ නම් බොහෝ ආරයක් කරනකොට ලැබිච්ච අත්දැකීම අනුව අවශ්‍ය වෙලාවට විතක් ਵਿਚාර යොදවන්න වැඩි හරියට yaadීලා සම්තතියක් බවට බහනාපත් වෙලා එනවනම් විතක් ਵਿਚාර නතර කරලා උත්සාහ කරලා බලන්න මේ ගත්ත ගැම්ම දිගට යනවනම් සතිය කැඩෙන්නේ නැත්තම් සමාධිය කැඩෙන්නේ නැත්තම් යෝගාවචරයට තේරුම් ගන්න ඕනේ මේ විතක්ක ਵਿਚාර කියන උපකරණය පාවිච්චි කරලා ඉවරයි. ඊට පස්සේ තමයි පස්සම් භයං කාය සංකාරම් කියන මේ කාය සංස්කාරයන්ගේ සංසිතිය මේක තමයි ඒකට කියන තියෙන සමත භාවනාවේ සමත ශික්ෂාවේ යෝගාවචර ලැබෙන අද්දුටු දේ. ඒකට කාය විවේකේ නෙවෙයි දැන් හම්බෙලා තියෙන චිත්ත විවේකේ. ඒක කියනවා කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ඇවිලා. කාමච්ඡන්දේ වෙනුවට ඒකෝදි භාවය ඇවිලා වරින් වර කැඩෙනවා. ඒ උනට එයා දන්නවා නැවත මෙනෙහි කෙරුවොත් ආයමෙතෙන්ට එන්න පුළුවන්. මේක සාමාන්‍ය ආනාපානසති භාවනා කරන එකේ කමඨාන් සුද්ධ කිරීමට ගත්තොත් කියන්නේ සමහරලාට මගේ ආනාපානීය දෙක සම වේලා ගිහිල්ලා සංසිඳිලා ටික වේලාවක් වෙනකොට ආයෙත් එකපාරට ආනාපානෙ මතුවෙනවා. ආයෙ සද්ද වේදනා දැනෙන්න පටන් ගන්නවා. එතකොට අර තිබුණු භාවනාව කැඩෙනවා වගේ කියලා හිතෙනවා. එතන භාවනා කැඩීමක් නෙවෙයි තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර නැතුව අපේ හිත හුරු නැති නිසා විතක් ਵਿਚාරෙන් තොර සමාධියක් විතක් ਵਿਚාරෙන් තොර සත්‍යමනසිකාරයක් හුරු නැති නිසා ඒ අර පයින් නැගිටලා ඇවිදින බබා පියවරක් දෙකක් ගිහලා වැටෙනවා. හැබැයි වැටුණට ආයෙ නැගිටිනවා. ආයෙ විතක්ක ਵਿਚාර යොදවලා අරමුණ මෙනෙහි කරනට ආයෙ සංසිඳෙනවා. ආයෙ අවිස්සෙනවා. ආයෙ සංසිඳෙනවා. ආයෙ අවිස්සෙනවා. මේ ක්‍රියාවලිය හරහා දීර්ඝ ගැඹුරු සංසිඳීමකට හිත යනවා. කයත් යනවා. ඒක තමයි පස්සම්බයං කාය සංකාරම් කියලා කියන්නේ. කාය දැන් ආස්වාස් ප්‍රසවාස කාය විතරක් නෙවෙයි. මුළු කයම සමුගත් ආසේ ඉඳුරංගෙන් සමුගත්තාසේ අරමුණු වෙන සමුගත්තාසේ යෝගාවචරය මෙතෙන්පත් වෙනකොට මෙතනදී තියෙන ධර්තය අඩුකම නිසා අසුවිරු ඥාන ඇති කෙනා මේකට ප්‍රේම කරනවා. තනිකමට බය කෙනා විසු අසුවිසු ඥාන ඇති එකනා මේක නිදිමතක් කියලා හෝ අසරණ වීමක් කියලා හෝ තනි ගතියක් කියලා හෝ පාළු ගතියක් කියලා හෝ අතකසා දාලා විජහට ඇද්දගත් අරලා බලනවා මේ කය තියනවාද ඇහ කන දිව නාසය තියනවාද කියලා. ඉතින් මෙතනදී මේ කාමසුකල්ලිකාණ යෝගේකනසා අත්තකිලමතාණ යෝග යෝගාවචර දෙන අල්ලතැහි කාමසුකල්ලිකාණ යෝගයාට බේන්නේ මේ සංසිඳීම පාළු ගතියක්, තන් ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්. අත්තකිලමතාණ යෝගාවචරට තියෙන්නේ ඒ කය හම්බෙච්ච විවේකේ හිටින්නේ මට ඉක්මන් කරන්න ඕනේ භාවනාව. කොහොමද මේක දිගට තියෙන්නේ කියලා අරමුණු පෙනීමට වෛර කරනවා. නැවත වේදනා, ශබ්ද, හිතුවිලි වලට වෛර කරනවා. ආනපානෙ මත වෙනකොට වෛර කරනවා. ඉතින් මේ දෙකම අතහැරලා මේ ලැබිච්ච විවේකයට හෝ විවේකේ බාධා කරන අරමුණු කියන දෙකට සමහිත පවත්නවා කියන එකක් උගන්වන්න කොච්චර බණ කතා කියන්න වේද. ඒක නිසා යම් කෙනෙක් මේ ඉන්න පිළිසෙට කියන්න පැකිලෙන්න ඕනේ අත්දකලා තියෙන නිසා වර එක Tamanට මේ වගේ ආකත් අරමුණ නිමිත්ත අරමුණ ඉස්සලා ආස්වාද ප්‍රසාර කලවම් වීමක් පිම්බීම හැකිලිම කලවම් වීමක් වම දකුණු වශයෙන් කලවම් වුණාට සන්තතිය පවතින බව තේරෙනවා. ඒ කියන්නේ භවයේ පවතිනවා. පැවැත්ම පවතිනවා. මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. සතිය පවතිනවා කියලා දැනගත්තට පස්සේ එයා මේකට කුලප්පු වෙන්නේ නැතුව මේක සංසිඳවමින් පස්සම් භයං කාය සංකාරං අස්ස සිසාමිති සික්කති පස්සම් භයං කාය සංකාරං පස්ස සිසාමි සික්කතිට සංසිඳවන්න නම් අර මේ භාවනාවට පෙළඹිච්ච සතිය සමාධිය සීලේ මේ සද්ධාව මදි මේකට සුවිශේෂී සද්ධාාවක් ඕනේ මේ වෙලාවේදී මේකට කුසල ඡන්දය කියලායි කියන්නේ අදිමුක්කය කියලායි කියන්නේ කියන්නේ ඔබට දැන් ඕනනම් ආනපානේ නොදැනෙන ඇහ කන ජීව නාසය නොදැනෙන අරමුණු නොදැනෙන ගතියකට යන්න පුළුවන්. ඉන්ටපු ගමන් Tamange පාලනයකින්තරව ආය ඇහ කන ජීව නාසය දැනෙන අරමුණු දැනෙන ආශර්වසත දැනෙන තැනකට යන්න. මේ වගේ දෙයක් එන එක එහෙම නැත්නම් මේ පණිදාය අපණිදාය කියන දෙකට මාරු වෙන එක භාවනාවේ දියුණුවක් මිස යෝගාවචරයේ දුර්ලභමක්ක සතිය කරිලක්ක සීල නැතිකමක්වත් නෙවෙයි. නිසි උපදේශ නැති කෙනා හිතනවා මගේ සීලය කැඩිලා සමාධිය කැඩිලා ගුරුවරයා වැරදි අරමුණ වැරදි කියලා හොදෝද මඩේ දාන. ඒක නිසා පොට්ටපා සූත්‍ර වල සර්වත්‍යයන් සඳහන් කරනවා වරින් වර මේ වගේ හිත අපිට 10 යනවා. එල්ලයක් නැතුව ගැසිලා පුවක් කිත්ත ගලේ ගවව යනවා. ඒ ගැස්සෙනකොට සර්වත්‍යයන්ට පුංචිංගියක් දෙනවා. ගැසිලි සද්දක් තියෙයි වේදනක් තියෙයි හිතවිලි තියෙයි උඹ උඹට මෙතෙක් නොපෙනිච්ච අරමුණ ආයෙ මතුවෙලක් පෙනේ. එහෙමනම් දුවට විවේකීවර ආයමතු වෙච්ච අරමුණටම ආනපාන බලපෑකන ආනපානටම දාන්න. එතකොට කලබල වෙන්නේ නැතුව හරියටම ඒකට ආය විතක්ක ਵਿਚාර යෙදෙවොත් ඒක බොහොම ශීඝ්‍රයෙන් ආයතම්පත් වෙනවා. හැබැයි හිතන්නේ නැති වෙලා ආය විසින. ආයතම්පත් වෙනවා. ආන්නේ විදිහට ගමන් කළොත් මේ සඳහා තැම්පත් හිතට සහ අරමුණු සහිත හිතට සමහිත පවත්නවා කියන එක දාදී ගතිය මේක තමයි හරිම අමාරු සදාචාරවාදියාට හිතාගන්න. සදාචාරවාදියා හිතනවා කිසිම අරමුණක් නැති එක එන්න ඕනයි කියලා. හැබැයි මතක නැහැ සංසාරෙ මෙතෙක් කල් කරපු පිස්සු කෙලපුවා. සංසාරේ හිත කොච්චරක් නමග යොදවලාද අපි මේ එකපාරට අවස්ථාවාදී වෙලා ඉල්ලන්නේ මේ අරමුණ නැති හිතක්. ඒක නෙමෙයි වැදගත්දී. මෙච්චර පිස්සු කෙලපු හිතට චිත්තක්ෂණයකට හරි අරමුණක් නැතුව ඉන්න පුළුවන් එක අඳුනන්න බැරි කමයි මේකේ තියෙන්නේ. ඒකට අගේ කරන්න බැරිකමයි මේකේ තියෙන දුර්වලකම. ඒ වෙනුවට එයා හිතනවා ඒක අඳුර ගන්න වෙනුවට එන අරමුණ වලට වෛර කිරීම කරනවා අත්කිලමතාන යෝගී කෙනා. ඊරාම වලට ප්‍රේම කරනවා කාමසුකල්ලි කාණු කරන එකන. ඒ නිසා ඊරාම වලට ප්‍රේම කරන්නත් එපා, වෛර කරන්නත් එපා. ඒක හේතුඵල ධර්මකින් සිදුවෙන බව මතක තියාගන්න. ඒක තමයි මම කියන්නේ. මම මෙතෙක් කල් ගෙනියපු ජීවරට ආවේ හැටියට මට එක එක අරමුණු වෙනවා. ඒ එනකොට මම එක එක ප්‍රතික්‍රියා කරනවා. සමහරු අරමුණු වෙනවට සතුට වෙනවා. මම දැන් ගෙදර ගියා වගේ ඔන්න මට මේ වම දකුණ උතුරු දකුණ ඊයේට පේනවා. සමහරු එකට වෛර කරනවා. ඒක තියෙන නිසා මට කෙලස් වෙනවා කියලා. ප්‍රතිපදාවක් හැදෙනවා. අරමුණු නැති අරමුණට අරමුණු ආවයි කියලා. මොකද එයා අනියමාර්ථයෙන් අර අරමුණු නැති එකට මනාපයි. මෙන්න මේ දෙකම තියෙද්දී දෙකට සමහිත පවත්නවා කියන එක කොච්චර අමාරුද කියනවනම් sannivedana කරන්නේ ඒ ටික ගැන කතා කරන කග්ගවිශාන සූත්‍රයක් වගේ එකක් අරමුණු කරන්නේ නැතුව කරන්න බැහැ. මෙතන මේ කතා කරන්නේ කාය විවේකේ නෙවෙයි. මෙතන මේ කතා කරන්නේ චිත්ත විවේකයක් නෙවෙයි. මෙතන කතා කරන උපදි විවේකයක් ඒකදී සරුවච්ඡන්සේ සඳහන් කළ තියෙන සඳහන් කළ තියෙනවා සනිමිත්තා වේක්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නො අනිමිත්තා කියලා. මානි උපදිනතා පාපක අකුසල ධර්ම උපදින්නේ නිමිත්තක් සහිතව. අනිමිත්ත නෙවෙයි. තස්සායේව නිමිත්තාය පහනා ඒවම් පාපකා කුසල ධම්මා පහියන්ති. ඒ මතුවෙච්ච නිමිත්ත දැක දැක දන දන ගෙවන් කිරීමෙන් මහණෙනි කෙලස් කැපීම වෙනවා. ඒකෙන් තමයි මහණි ආසක්ඛේ වෙන්නේ. ඒ නිසා අපිට එක සැරයක් තැම්පත් වෙච්ච හිතට ආයෙසරයක් නිමිත්තක් එනවා වේදනාවක් සබ්දයක් හිතවිල්ලක් ආනාපානයක් ඒකේ එන එක ආයෙ කෙලෙසේක මතුවිලා. ඒක දැක දැක දැන දැන ගෙවම් කරනකොට අන්න එතන ආශ්‍රවක්ෂය කිරීමක් වෙනවා. ඒක නොදැන වෙන්න බෑ. කෙලස් කැපීම නොදැන වෙන්න බෑ. හීනෙන් නිවන් දකින්න බෑ. අවදීන් හිරන් දකින්න ඕන නිවන් දකින්නලාදී මෙන්න මේ කෙලෙසේ ආරාය මම යන්නේ කියලා ඒ කෙලෙසේ විනිවිදීමට තීර්ණාම සූත්‍රයේදී ਸਰවතන් සඳහන් කරන්නේ පච්චුප්පන්නේසු චත්තභාව ප්‍රතිලාභේසු චන්දරාගෝ සුප්පටි විද්දෝ හෝති තමන්ගේ අත්භාවය තමන්ට දැනෙන්නේ ඇහෙන සද්දකින් තමයි. වේදනාවකින් තමයි. හිතවිල්ලකින් තමයි. ආශ්වාස ප්‍රශ්වාසයෙන් තමයි. පිම්බීමේ ගැකිලීමෙන් තමයි. ඒකට වෛර කරන්න එපා. ඔන්න දැනගන්න මේකෙන් තමයි මගේ කය ඉන්න බව මැරිච්ච නැති බව දැනෙන්නේ. මේක දිහා බලන්න මේක ගෙවෙන හැටි බලන්න. නිරෝධය බලන්න. ඡේවින හැටි බලන්න. වැවෙන හැටි බලන්න. මේ ඡේවින්නේ කෙලස් කියලා හිතා ගන්න. මේ වැවෙන්නේ කෙලස් කියලා හිතා ගන්න. මේ වෙයි වෙන්නේ ආශ්‍රව කියලා හිතා ගන්න. එතකොට හැම අරමුණකම ගෙවන් වෙන තැන බලන්න හිටියොත් වෙන වෙන වෙලාවෙ අත්ගගා මිරිකලාරින්න පුළුවන් කෙලෙස්. ඒක නිසා කියනවා බොමඩ මුලදී තන මිරිකු සේක බුදුන් කියලා. බුදුරජාණන්සේ බොමඩදී තෘෂ්ණාව ක්ෂය කරේ හීනෙන් නෙවෙයි. irdiyak නෙවෙයි. මේ තෘෂ්ණාව මතුවෙනවා. ඒ මතුවෙන තෘෂ්ණාව ආය හොඳට නැති වෙනකන් සති මනසිකාරය යොදවන තමන්ගේ අරමුණ. එතකොට මේක අසත්‍ය මනසිකාරේ වඳ වෙලා බොඳ වෙලා ක්ෂය වෙලා වැවිලා යනවා. මෙන්න ආයෙසරයක් මතුවෙනවා. ඒතකොට දැනගන්නවා මෙයා නාය පින හතක් තියෙනවා. නාය එක පිනයක් කරනකොට තව පිනයක් කරනවා. ඒකත් අර විචින මේක මම කරනවා. කොහොම කර කර කර යනවා මොකද වෙන්නේ? මතුවෙන්න හැකියාව ඌට තිබුණාට ඉවන් කිරීමේ හැකියාව මයි ළඟ තියෙනවා. වළංකාරයක සුමානක වැඩ පොළු කාර්යයක වරුවයි. බොහෝන කෙලෙසක් මතු කරපන්. මම කෙලෙස් වලට බය දුවන්නේත් නැහැ. මතුවෙනකන් ඉඳලා ඒ කෙලෙසේ මෙයයි කියලා දැනගෙන ඒකටම මූණ දෙනවා අර කාය විවේක චිත්ත විවේක දෙකේ. දෙනකොට දැක දැක දන දන ඒ කෙලෙස් ගිවන් වීමට ඒ අනිමිත්ත වර්ගයේ ਸਰවඥාන්සේ දස ආකාරයක් පෙන්නනවා. මේ මතුවෙන කෙලෙස් දැක දැක ගිවන් කිරීමේ ක්‍රම 10ක් එකක් පෙන්නනවා සනිමිත්තා භික්කවේ උපජ්ජති පාවකා කුසල ධර්මා නො අනිමිත්තා. මේ විවේකයේ ඉන්නකොට අකලේශයක් එනකොට නිමිත්තක් මතුවෙනවා. එක්ක සද්දයක් ඇහෙනවා වේදනාවක් හිතවිල නිමිත්තක් නැති වෙනවා. තස්සායේව නිමිත්තස්ස පහනා එවං පාපක අකුසල ධම්මා පහියන්ති. ඒ නිමිත්තටම හිත තියන්න. ඒකම මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට තම්බිච විපිටන කැලක් වගේ චිරුපයින්. ඒකට දැනගන්න මේ ඉවර වෙන්නේ නිරුද්ධ වෙන්නේ ඡේ වෙන්නේ කෙලස්. හැබැයි එක සැරේ ඉවර වෙන්නේ ආයමතු වෙනවා. ඒක නිසා සර්වචන් සඳහා කරන සනිදානාභික්ක වේ උපජ්ජති කෙලේසා නො අනිදානා තස්සා ඒව නිදානාය පහානා එවං පාපක අකුසල ගම පහියන්නේ මේ කෙලෙස උපදින හේතුවක් සහිත මානෙනි අල්ලපු කෙදෙමිනි අහුණියම් කළා නෙවෙයි ඒ හුණියම් කරන්නේ උඹේම හේතුවක් නිසා උඹ පරණ කරපු කර්ම නිසා ඒ නිසා මේක මතුවෙන එක හොඳයි තුවාලක පුරව ගලවලා යනවා වගේ පිළිකාවක් අරන් දාන්නා වගේ වමනයක් යනවා වගේ පාෂණයක් යනවා වගේ මතුවෙන එක හොඳයි හේතුවක් ඇතිව මතුවේ උඹ ඒක හේතුවත් සහිතව දැකපන්. දැකලා ඒකෙත් පිටපණින්න එපා. ප්‍රේම කරන්නත් එපා. ඒක බලා සිටීමෙන් සතිමනස්කාරය යෙදවීමෙන් ඕක ගෙවන් වෙන හැටි දකින්නක තමයි Nirodha Satti කියන්නේ. ඡේ වෙන හැටි දකින්න. වැය වෙන හැටි දකින්න. ආන්න ඒක නැවත නැවත බලන ඉන්නකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ නිදානයක් සහිතව කෙලෙස් පහළ වුණාට නිවන පහළ වෙන්නේ කියලා හේතුවක් නැතුව නෙවෙයි. නිවන අහේතුක ධර්මයක්. ඒකට හේතු පෙන්වන්න බෑ. ඒ නිසා හේතුවක් නිදානයක් තියෙනවා නම් කක්කා. දකින්න කියන්න පුළුවන් නමක් කියන්න පුළුවන් දෙයක් තියෙනවා කක්ක. හැබැයි කක්ක අත ගන්න නැතුව පිරිසුදුවක් ගන්න බෑ. ඒ නිසා සනිදානා භික්කවේ උපජ්ජති. එහෙම නැත්නම් සප්පච්චා උපජ්ජති පාපකාකුතල ධම්මා නෝ අපච්චා. තසයම් පච්චයස්ස පහනා ඒවම් පාපකාකුතල ධම්මා පහියන්ති. ඒ නිසා අපකරා කෙලෙස් එන්නේ හේතුවක් ඇතුළේ. ප්‍රත්‍යක් ඇතුව. මේ ප්‍රත්‍යත් සහිතව කෙලෙසේ දැනගත්තා. ඒකට බාහිර කෙනෙක් කරපු දෙයක්ුත් නෙවෙයි. උඹම නාපෙන් කරගත්ත දෙයක්ුත් නෙවෙයි. උඹේ අමනකමට තණ්හාවට අවිද්‍යා තණ්හාව නිසා උඹ වැරදි දේවල් වලට අත දාන්න කියලා මේක කරලා තියෙනවා. දැන් උඹ මේක අවිද්‍යාව වෙනුවට විද්‍යාවෙන් තණ්හාව වෙනුවට ප්‍රහාණය කරන හැඟීමෙන් බලහින්ව පේනවා. දැන් අර කරපු තකතිරුකම නිසා දැන් මෙතන හේතු ප්‍රත්‍යසහිතව කෙලෙස් මතුවෙනවා. දැන් අලුතෙන් කෙලෙස් පහල කරන්න එපා මේකට වෛර කරන්න එපා. අලුතෙන් කෙලස් පහල කරන්න එපා මේකට ප්‍රේම කරන්න එපා. මේක ගිවන් වෙන පැත්ත බලපන්. ඡේ වෙන පැත්ත බලපන්. ඒ නිසා අරමුණක් කියලා ගත්තත් නිමිත්තක් කියලා ගත්තත් නිදානයක් ගත්තත් ප්‍රත්‍ය කියලා ගත්තත් එතන සවේදනා වේක වේපජ්ජති පාවක අකුසල ධර්ම නෝ අවේනෝ අවේදනා නැ සවේදිතම් බික වේපජ්ජති පාපක අකුසල ධර්ම නෝ අවේදිතම් මේ අකුසලයක් එනකොට විදීමක් තියෙනවා විඳීමක් නැති තරම් පවු නැහැ. කෙලෙස් නැහැ. තස්සායේම වේදනාය පහන ඒවම් පාපකාවසල ධම්ම පහියන්ති අර මේ ආස්වාස ප්‍රසවාස කියලා වෙන් කළ හඳුනාගෙන විඳින තාක් කෙලෙස්. මම ආයෙත් කියනවා මූල ධර්මයේ අතුරු කරන තාක් කෙලෙස්. මූල ධර්මයේ ගිවන් වෙනවනේ. එතකොට ඒක සැපක් හෝ දුකක් හෝ අදුක්කම සුඛක් මොකක්වත් දැනෙන්නේ නැතුව අර කියන්නේ නිින්ද ගියා වගේ කියලා එකක්. මතක නැති වුණා වගේ කියලා එකක් විඳින්න නැති තැනක් අන්න එතන පේන්න තියෙන සාපේක්ෂව කෙලස් නැහැ. නමුත් එතෙන්ට යන බබා දොයි. එතෙන්ට යන බය වෙලා. එතෙන්ට යන සලුවකට දාලා ගිහිල්ලා. එතෙන්ට යන මේ කමඨාන් සුද්ධ කරන කියන දෙයක් නැහැ කියලා බය වෙලා. නෝ කමඨාන් සුද්ධ කරන මිනිසා දන්නවා මේ කතා කරන හරිය තියෙන කෙලස් තමයි. නමුත් එන්නේ එන කෙලස් අඩු වෙන බව තේරෙන්නේ එයා මේ සැප හොයන්න යන්නේත් නෑ. දුකට වෛර කරන්නේත් නෑ. අදුක්කම සුඛ වේදනාව පච්චුප්පන්න අත්භාවයේ වශයෙන් බාර ගන්නවා. ඒකත් විනිවිදිනවා. ඊට පස්සේ විඳින්න බැරි දෙයට අවදි වෙන්න හදනවා. අවේදයට වේදයට අවදි වෙන්න හදනකොට අපිට කියන්න පුළුවන් ද තව කෙනෙකුට භාවනා කරන්න වරෙන් කියලා. එයිද කවුරු හරි? මුඛාවත් ඉන්නේ නැහැ. ආපියුන්ටත් දැන් වහකන්න බැරුව ඉන්නේ. මොකද මේ සැප හොයාගන්නේ භාවනා කරන්නේ අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා මිනිස්සු රවට්ටා ගත්තට මෙතන දෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා කාට හරි කිව්වොත් මේ අවේදිත කියලා ඊට ගියා ඊට හිරි වැටෙන ඉන්ජෙක්ෂන් එකක් ගන්නකෝ කුඩු ගහකම්කෝ ඇත්තටම ඒකයි. ඒකමයි අර කියන්නේ අවදියක් නැහැ. මෙතන ඕනනම් අවදි වෙන්න පුළුවන් ඒත් භාවනා කරන භාවනා කරන එක හිටගෙන බුදින වෙලාවල් දැකලා තියෙනවා. ඉඳගෙන බුදින ඉන්න වෙලාවල් දැකලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන් ගිහිල්ලා අවදි වෙලා නැහැ. මොකද්ද උත්තරේ? මෙයා තේරුම් ගන්න ඕනේ විඳීමක් තියෙන තාක් කෙලස්. විඳීම නැති තැන කෙලස් නැහැ. මේ විඳීම හරහම ගිහිල්ලා විඳීම ගෙවන් වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන නිදානයක් ගත්තත්, පච්චයක් ගත්තත්, නිමිත්තක් ගත්තත්, වේදනාවක් ගත්තත් ගෙවන් වීම අතින්නම් හතරම සමානයි. අපකරා පැමිණෙන සුබ නිමිත්තක් වුණත් අසුබ නිමිත්තක් වුණත් ගෙවන් වෙන පැත්තෙන් සමානයි. අපැනවැතින් සුභ හේතු ප්‍රත්‍යක්කවත් අසුභ හේතු අප්‍රත්‍යක් වුණත් ගිවන් වෙන තැන සමානයි. නිමිත්තක් ගත්තත් වේදනාවක් ගත්තත් දුක වේදනාවක් සුඛ වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් ගිවන් වෙන පැත්තෙන් එකයි. ඔය ලස්සන ඔක්කොම තියෙන්නේ මූණට පැත්තේ විතරයි. පස්ස පැත්තේ මොකක්වත් ගන්න දෙයක් නැහැ. පස්සට යනකොට රූප සංජිතලගේ බලන්නෙත් නැහැ මේ පැත්ත. බලන්නේ අර උමරි බබ්බා බින්ගිරි පප්පා ඉස්සරහට එනකොට තමයි ඔක්කොමලා කැමරාවල් දාගෙන යන්නේ. හැබැයි යාට හරවලා යන්නේ කියනවා. හරවලා යනකොට යා නෙමෙයි බලන්නේ එන එක නදියා තමයි බලන්නේ. ඌක තමයි කාමේ කියන්නේ. යන්නේ එක නදියා බැලුවොත් නිරෝධේ. ඒකයි බුදුජානනාචි නාටිකාංග නටන්න නටාගෙන ඉන වෙලාවේදී පිටිය පැත්තට හැරිලා බුදියාගත්තට පස්සේ බලනකොට ඔන්න අභිනිෂ්ක්‍මණය කරන්න හිතුණා. ඒක නිසා ඒ වේදනාදී ගත සංඥාදී ගත උඹට යමක් අඳුරන්න පුළුවන් මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන කක්ක. මුක්කක් හරි අඳුරන්න පුළුවන් නම් මේ මූල කර්මස්ථාන කියලා අඳුරන්න පුළුවන් නම් කක්කා. මේ විතක්ක ਵਿਚාරය අඳුරන්න පුළුවන් නම් කක්කා. ඔක්කොම ගෙවන් වෙනවා. ඒවා වැඩ ගත්තා. මේක මේක වශයෙන් වෙන් කිරීම අතින් හිත දියුණු චුණු කරගත්තා. ශක්තිමත් කරගත්තා. ඊට පස්සේ නිමිත්ත පහුනේ නැත්තම්. නිමිත්ත පහුනේ නැත්තම් එකක් හිතනවා. ඇලෙනවා. ඇලුනොත් නිමිත්තක් තියෙනවා. මේ උපයපුදේ එහෙමම Taman ඉදිරි පිට අඳුර ගන්න බැරි විදිහට හැඳි ගෑවිලා යනවනේ. වක්කාර වෙලා යනවනේ. මේ සන්තජිත අහුවෙලා යනවනේ. ආන්න ඒක බලන්න පේනවා මේ දේ අඳුනා ගන්න බැරුව යනවා. ඕනි ධ්‍යාන භාවනා කරපු කෙනෙක්ගෙන් අහන්න බෑන්ඩ පළවෙනි ධ්‍යානට සමවදිනකොට අඳුර ගන්න පුළුවන් වුණාට පළවෙනි ධ්‍යානෙන් ගැලවෙනකොට අඳුරන්න පුළුවන්ද කියලා? අඳුරන්න බෑ. අදිෂ්ඨාන කෙරුවොත් නම් එයාර අදිෂ්ඨාන නිසා ගැටේ ගහලා කියයි. නැත්නම් ඇති වෙන්න ඉන්න කියන්නේ. ඉවරනකොට ආයත් නිවර්ණ වෙවිලා. කෙලවර පෙන්නලා නෙවෙයි නැති වෙන්නේ පළවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානයටත් යනකොටම හරි සීලාරයක් තියෙනවා. ඒක ඇති වෙන්න ඉන්න දෙන්නකෝ. චතුර්ථ ධ්‍යානට ගිහිල්ලා ඉන්නකෝ. ඒකත් අඳුරන්න බෑ. දැන් මේ චතුර්ථ ධ්‍යානද හුස්ම ගන්නවද නැද්ද? ආශ්‍රව ප්‍රසාර තියනවාද කියලා තියනවා කියලා බැලුවොත් තියෙනවා. නෑ කිව්වොත් නෑ. ඉතින් ගුරුරු යටිල්ලියලා දෙනවා බලන් දෙපයි කියලා. නැති බව තේරුම් ගන්න බලන් දෙපයි බැලුවොත් ධ්‍යානෙ කරනවා කියලා. කවුද මේ රවට්ටන්න හදන්නේ? මේ ආය ආය නිවිත්ත පෙන්වන්න. ආය මේ සංඥා පෙන්වන්න හදනවා. මේක චතුත් අධ්‍යාහණේ කියපුවා හුස්ම පෙන්වනවා. බැලුවොත් නම් පේනවා කියලා යටින් ලියලාගෙන බලන්න එපා. එතකොට චතුත් අධ්‍යාහණේ බැලුවොත් පෙන්වනොත් චතුත් අධ්‍යාහණේ නෙවෙයි. ඒ නිසා මේ සංඥාවත් එක්ක කවුද අපිට රණ්ඩු කරන්න පුළුවන්. සරුවචනද කියනවා සනිදානාභික්කේ උප්පජ්ජති පාපකා කුසල ධර්මා නෝ අනිදාන. තසායව නිදානාය සංඥාය පහනා පාපකා එවම් පාපකා කුසල ධර්ම පහියන්. සසංකාරා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධර්ම. ඔබ මොනවාරි කරනවා නම් මෙනෙහි කිරීම හරි කරනවා නම් එතන කෙලෙස්. මෙනෙහි කිරීමත් කෙලෙස් අනිත්‍යවට වැඩි අඩු වුණාට ඉබේ වෙන්න හදනවනම් මෙනෙහි නොකරේ වැඩි වෙන්න හදනවනම් ඒක අර අයිට වැඩි කෙලෙස් අඩුයි. සාපේක්ෂව ශූන්‍යයි. ආහන්නේ විදිහට මේ භාවනාව ඔය ගිය පාර මේ බණ කියනකොට එක්කිනුටාව ප්‍රශ්නයක් තමයි සෝහන්ස පරියන්කේදී ඕක හරි ධක්මං කරනකොට කොහොමද මේ සංස්කරණය නොකර ඉන්නේ? සක්කොන් කරනකොට චේතනාපූර්වකව පයි තියන්න එපා. ආනපාන කරනකොට නම් අසංස්කාරිකව මතුවෙන හුස්මනේ තියෙන්නේ. ඒක උත්තරේ තියෙන්නේ භාවනා සක්මන අනායාසයෙන් වෙන තැනට ගියාට පස්සේ තමයි සක්මන සිද්ධ වෙන්නේ. වම දකුණු වශයෙන් මෙනෙහි කරන තාක්කල් මුලැමැදාක වශයෙන් මෙනෙහි කරන තාක්කල් ඒව සංසන්දනය කරන තාක්කල් හිතේ සතිය සමාධිය දියුණු චුණු කර ගන්නවා. අන්තිමනික සූර භාවයටපත් වෙනකොට මම ඉඳගෙන සක්මන් කරනවා කියන එකවත් තේරෙන්නේ නැහැ. එයාට ඉඳගෙන හිටියත් එකම සමාධිය සක්මන් කරුවත් එකම සමාධිය. පයෝසන කොටත් එකයි, යවන කොටත් එකයි, තමන කොටත් එකයි. ඉතින් එතකොට මෙනෙහි කිරීම හරහා ගිහිල්ලා මෙනෙහි කිරීම නැතුව මේ වැඩේ වෙනකොට සංස්කරණයක් නැතුව අනායාසයෙන් සිද්ධ වෙන. ඉතින් මේ කටුවචාන් වහන්සේලා පව පිළිගන්නවා. දානයක් දෙනකොට සසංකාරිකව දෙන දානේ මෙහෙවීමක් දෙන සහිතව දෙන දානේද හොඳ අසංස්කාරිකව ඉබේ වෙලා පහළ වෙලා දෙන දානේද කියලා ප්‍රශ්නයක් මතු කරලා කියනවා අසංස්කාරික දාණය තමයි හොඳ. නමුත් අසංස්කාරික දාන දෙන්න බෑ. සසංකාරික දාන ලක්ෂ වාරයක් දීලා වමෙන් දෙන දේ දකුණට නොදැනෙන්න දෙන්න දැනගත්ත මිනිහට විතරයි අසංකාරිකව දන් දෙන්න පුළුවන්. ආහුදුරුගෙන්ලා පාවඩේලා පුටුවක් උඩ වාඩි කරලා කරන හැම සංස්කාර දානයක්ම අසංස්කාරිකව දෙන එකට වැඩිය තුච්චයි. අඩුයි. පහත්. අසංස්කාරිකව දෙන්න නම් තුච්චර දන් දීලා හුරු වෙන්න වෙයි. ඒක යේසුස් වහන්සේ කිව්වේ දකුණින් දීපක් වමට නොදැනේ. අපේ මිනිහේ දාන දෙන්න ඉස්සෙල්ලානේ බෙර ගහලා පෝස්ටර් ගහලා කෑකොස් ලං ගහලා නටන්න පටන් අරගන්නේ. දාන දෙල ඉවර වෙලත් නම කිව්වේ නැත්නම් දානේ හරියන්නේ ඒ තරම්ම මේක කාබාසිනිය වෙලා දින. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. ඒක එදත් එහෙමයි. නමුත් දානයක තියෙන අසංස්කාරික භාවය වගේම භාවනාදී අසංකතාබික්ක සංකතාබික්ක වේ උපජ්ජති පාපක අකුසල ධර්ම නෝ අසංකතා. තස්සායේම සංකතස්ස පහනා එවං පාපක අකුසල ධම්මා පහියන්ති. ඔබ යමක් කරනවා කියලා දන්නා තාක්කල් ඒක කෙලේශයක් තියෙනවා කියලා දැනගන්න. අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේ භාවිත කරලමදි බහුලීගත කරපන්. ආශේවනය කරලමදි බහුලී භාවිත කරපන්. භාවිත කරන්නේ බහුලීගත කරපන් ඒ ශේෂ්ත්‍ය හරහා Java කැවීමෙම Javaරෝදේ විසින් යන්ත්‍රය දුවන්න ගන්න. ඒකට යන්ත්‍රය ඉන්ධනවලි මුද්ද වුණා, Javaරෝදේ මුද්ද වුණා. ඒකට නතර වුණත් මොනවාද එකෙන් Javaරෝදේ බලාලා හදෙන නිසා එන්ජින් එක දිගට දුවනවා. අන්න එතනකොට ජවරෝධය තමයි අපි අදහන්නේ. ස්වභාවයෙන් සිද්ධ වෙනවා. මෙතෙන් තමයි මාර්ග ඥානෙ කඩලා ගිහිල්ලා ඵල ඥානෙට වැටෙන්නේ මේ භාවනා කරන්න නැති තැනදී. තේරුණා නම් දැනුණා නම් එතන මාර්ගඵල ඥානයක් අවබෝධයක් නෑ. දැනෙනවා තේරෙනවා ඉවරනට පස්සේ. ඉවරනට පස්සේ දෙනවා මොකද්ද වුණා? ඒක මම කරපු දෙයක් නෙමෙයි. Javaට සිද්ධ වෙච්ච එකක්. කැම්මට සිද්ධ වෙච්ච එකක්. ත්වරණයට සිද්ධ වෙච්ච එකක්. ඒ තරම්ම කරන දේ භාවිත බහුලීගත කිරීමෙන් තමයි අපට මේ දේ කරන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ අපේ සංසාර කවුන්ට් එක අපි කොච්චරක් මේව කරලා තියෙනවද කියලා. පෙර සංසාරේ කොච්චර කරලා තියෙනවද නේද සමහරෙකුට අර කලින් කිව්වට අපි කායන පස්සනාවෙන් පටන් ගන්න කියලා හැමෝට වේදනාන පස්සනාවෙන් අල්ලන්න පුළුවන් වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් සමූහයකට කියලා දෙනකොට ඉතාම අරසකාරී මේ අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ සනිමිත්ත, සනිදාන, සප්පච්චය, සවේදනා, සසංක සසඤ්ඤේ, සසංඛාර, සවිඥානික දෙයකින් පටන් ගන්නවා. පටන් ගන්න දැක දැක දැක දැක අනිමිත්ත වෙන්නරින්ට. දැක දැක දැක දැන අපච්චේ වෙන්නරින්ට. අනිදාන වෙන්නරින්ට. අවේදනා වෙන්නරින්ට. අසඤ්ඤා වෙන්නරින්ට. අසංස්කාර වෙන්නරින්ට. අවිඥානකෝ යන්නරින්ට. සංස්කරණය කරන්න එපා සසංකාර වෙන්න එපා. ඉතින් මේක කරන්ඩ එක්කෙනෙක් තමන්ගේ ජීවන රටාව ඒකට කියනවා සම්මා ආජීවය කියලා කොච්චරක් එක විදිහට කරන්න වෙයිද මේක ඉබේ කරන මට්ටමට යන්න. තල්ලු කරලා දෙන මට්ටමට යන්න. ඒ නිසා එවැනි ජීවිතයක් ගත කරන මිනිසෙකුට වඳින්න වටිනවනේ. ඒකනේ කියන්නේ සම්මා ජීවය කියලා. ඒකනේ කියන්නේ සම්මා කම්මන්තේ කියලා. ඒකනේ කියන්නේ සම්මා වාචා කියලා. ඒතකොට මේ මිනිසයා ඒ කරන කරන හැම වැඩකදීම සෑහෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙන බව යා බුක් කීපින් එකක් කරනවා. මට මෙච්චර කෙලෙස් තියෙනවා කියලා යා දන්නවා. ඒ කෙලෙස් වෙනදට වඩා අඩු වෙනවද කියලා. අසත්පුරුෂයා හිතන්නේ මේ භාවනා කරන කටියත් කෙලෙස් කරනවා. ඒ මිනිසා මේ මේ වැඩේත් කරනවා. කියලා ඒ අමනය චෝදනා කරනවා. නමුත් බුදු කෙනෙක් භාවනා කරපුනේ කවදාකවත් එවැනි අප්‍රතිහත උත්සාහයක් කරමින් අඩු කෙලෙස් ප්‍රමාණයක් සඳහා හටන් කරන කෙනා. ඒත් කරන්නේ කෙලෙස් ප්‍රමාණයක් සඳහා. වැඩි කෙලෙස් ප්‍රමාණයක් කපා හරිමි අඩු කෙලෙස් ප්‍රමාණයට යන්නේ කෙනා තාව සාපේක්ෂ ශූන්‍යතාවයට යනවා කියලා. ඉදන් නිසා ඉදන් පජාත ක්‍රමයකට යනවා. ඌ වලක් කරන මායයටවත් බෑ. හැබැයි අහල පහල ඉන්න කට්ටිය මේ තේරණාම් භික්ෂුවට වගේ චෝදනා කරනවා මේ ස්වාමීන් වහන්සේ අප්‍රසිද්ධියට කැමති තනිව ජීවත් වෙනවා තනිව පින්ඳ පාත යනවා තනිව පින්ඳ පාතේ වළඳනවා කිය ඒකේ ಗುಣ ගායනා කරනකොට ඒ සාචරයන්න gadu ගෑනවා ඒ බුදුහාමුදුරු ඉඳද්දී ඒ අනිකු සංඝයාට දරන්න බැයි අද ඒකන අපි පුදුම වෙන්න දෙයක් නැහැ මතක තියාගන්න ඒ කොක්ක දාන්නේ පොල්ල දාන්නේ කිට්ටුවන් තෙක්ම කතෝලික මිනිස්සු කවදාකවත් ඔකට වචනයක් කියන්නේ. මුස්ලිම් මිනිස්සු කවදාකවත් වචනයක් කියන්නේ. කිව්වොත් හොඳට සාසනය ගැන දන්නේ මේ විනයදරේ තමයි පොළ දාන්නේ. හැබැයි හොඳ වෙලාවට ਸਰවචනන්ත හිටපු නිසා ਸਰවචනන්සේකට උත්තර දුන්නා. නඩුව උත්තර දීපු නිසා අද අපිට මේ කග්ගවිශාන සූත්‍ර වගේ සූත්‍රවලට අර්ථකථන දෙන්න පුළුවන්. ඒ නිසා කවදා හෝ උපදි විවේකයේ කියලා කියන්නේ නිමිත්තෙන් සමගැනීම, අරමුණෙන් සමගැනීම නිදාණයෙන් සමු ගැනීම ප්‍රත්‍යයෙන් සමු ගැනීම වේදනාවෙන් සමු ගැනීම සංඥාවෙන් සමු ගැනීම සංස්කාරයෙන් සමු ගැනීම විඥාණයෙන් සමු ගැනීම සසංකාර ගතියෙන් සමු ගැනීම මේ මොනවාරි තියෙනවා නම් මතක තියාගෙන ඉන්න තාම කිල්ලෝට හුණු තියෙනවා කාගේ කිල්ලෝට තුණු තියෙනවා මේවා අඩු වෙන දේ සිද්ධ වෙන්නේ බොහෝ කල් ගිහිල්ලා නෙමෙයි පුරුදු වෙච්ච මනසට එකපාරටම සනිමිත් ඉඳලා අනිමිත්තට යන්න පුළුවන් සනිදාන තැන ඉඳලා අනිදාන තැනට යන්න පුළුවන්. සප්පච්චේ තැන ඉඳලා අපච්චේ තැනට යන්න පුළුවන්. ඉතින් එයාට පුදුම බයක් හිතෙනවා. මේ සංසාරේ මෙච්චර කල් කරගෙන ඇවිල්ලා කොහොමද මේ නිමිත්තක හිටපු සතිය අනිමිත්ත සතියට යන්නේ? නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධියට යන්නේ කියලා. නමුත් මේ භාවිත මනසක තියෙන අසිරියක් තමයි ඒ එක පරිසරයේ ඉඳගෙන එකම විචල්්‍ය මූලික ධර්මත් එක්ක ඇසුරු කරමින් ඒ ජීවන රටාව ගත කරනකොට යාට තමන්ගේ වාහනේට නැගලා කාර් එක ස්ටාර්ට් කරලා টොප් එකට වැටෙනවා දන්නේත් නැහැ පාටක් ගිහිල්ලා. ඒ පුරුදු වෙන කාලේව කරන්න බෑ. එකම හැමදාම රස්සාවට යන මනුස්සයා වාහනේ නගලා කාර් එක යනවා ඔක්කොම සිද්ධ වෙන්නේ සනිදානව සප්පච්චය. ඒ වගේ තමයි අපි සතිය පිහිටෙවි නැත්තම් සමාධිය පිහිටෙවි නැත්තම් නැත්තම් චිත්ත විවේක උපදිවි නැත්තම් අනිවාර්යයෙන්ම අපායටම කැපෙනවා. යන්ත්‍රෙත් පාඩි වෙන ඔක්කොම කරන ස්ටාර්ට් කරන යන්නෙම අපායට වළක්වන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා කියන්නේ පෘථග්ජනයට අපාය සකගේ සදිසං. නමුත් ඒ වගේම තමයි Taman අර <clears throat> සති සම්පජඤ්ඤයේ ඉන්නකොට කෙලස් නොයනවා කියලා දෙයක් නැහැ. කෙලස් ඕගාලා එනවා. නමුත් දන්නවා ඒකේ නිමිත්ත තියෙන වෙලාවක් තියෙනවා. නිමිත්ත නැති වෙලාවක් තියෙනවා. නැති වෙලාවට එහෙයි කියන්නේ යනවා. සංඥා තියෙන වෙලාවක් තියෙනවා. නැති වෙලාවක් තියෙනවා. නැති වෙලාවට යන එකට මගේ භාෂාවෙන් මම කියන්නේ <clears throat> කෙලස් ආවට ගණන් ගන්නෑ. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ ධම්මට්ටි ඥානෙ පහළ වුණාට පස්සේ කෙලෙස් වලට වග උත්තර බඳින්න නෙවෙයි කරන්න හදන්නේ කෙලෙස් එන්නේ හේතු අප්‍රත්‍යක් නිදානයක් සහිතවයි මම උත්සාහ කරනවා හේතු අප්‍රත්‍ය සනිදාන අනිදාන අනිමිත්ත තැනට ඒක තියෙද්දි මේ කෙලෙස් තියෙද්දි නිදාන හේතු ප්‍රත්‍ය සහිතව මට පුළුවන් දවස් මාන මොහොත හේතු පවත් ගන්න. මම දැන් මෙතන ගන්න. ආ මේ ගන්න පුළුවන් හැකියාව ලක්වන්න කිසිම කෙලෙසකට බෑ. විශේෂයෙන්ම අවශ්‍ය කරලා තියෙන්නේ අන්නේ වගේ අභියෝග රාශියක ඉඳද්දී විවිධ බලපෑම් තියේදී කුප්පණ කෙලෙසන ගති තියේදී තමයි වර්තමාන මොහොතට ඇවිල්ලා ඉන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් අර පුකුරු ඇසට වැහැලා කැමති නම් තෙමෙනවා කැමති නම් තෙමෙන්නේ ඒකයි බුදුරජාණන්සේක තියෙන මේ අසිරිය එහෙම නැත්නම් පෙළහර මේ එළිය වෙඩි බෙහෙත්පත්තු කරලා මල් වෙඩිපත්තු කරන පෙරහර නෙවෙයි. ඇතුළත මේ කෙලෙස් වර්ෂාවක් තියේදී ക്ഷേමය හොයනවා. ආරක්ෂක තැන තියෙනවා. කෙලෙස්වර සාහට දෙමින් නැතුව නම් මෙතන තියෙනවා. ඕන නැත්නම් මොනවාට ප්‍රශ්නකුත් නැහැ. මම නැවතත් කියනවා මේ කෙලෙස්වර සාහවෙන් දෙමින්ට නැති බංකර් එක හදලා තියෙන කෙනා පොරොකුරු ඇස්සේ අදිෂ්ඨාන ශක්තියෙන් දෙමින්ට පුළුවන් කෙනා තේමුණත් ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා අපව ඕන වෙලාවක ඒ Tamanට ඒ ക്ഷേමයට යන්න පුළුවන් ගතිය ඒක වළක්වන්න බලයකුත් නැති බව දන්නවා. එතකොට එයා දන්නවා කෙලෙස්වල බලය බලවත් වෙන්නේ ප්‍රතික්‍රියා කළොත් තමයි. ආසාව සහිතව කෙලස් නැත්තන් යන්න පුළුවන් බව දැනගත්තට පස්සේ එයාට ඒ කෙලස් වල සාර්ථක වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අනික් කට්ටිය චෝදනා කරනවා මෙහෙම කෙනෙක් පංකර ඇතුළෙම නේද ඉන්න ඕනේ. මෙහෙම කෙනෙක් අර විවේක තනම නේද ඉන්න ඕනේ කියලා. නෑ බුදුදහම කියනවා අතේ තුවාල නැත්තම් වසභාජයෙන්ට අත දෙන්නට ප්‍රශ්නයක් නැහැ. එයාගේ වසන තුවාල නැති නිසා වසන මර ගන්න. තුවාල තියෙන කෙනා පරිස්සම් මේ දෙක තේරුම් ගන්න මේ දෙකේ තියෙන ප්‍රභව ශක්තිය වෙන එකක්. මේක තේරුම් ගන්නවා කියන එක වෙන එකක්. ඉතින් මේ ශාසනය කියනකොට මේ දෙකම ඕනේ. තමයි මේකට යන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඒක පිළිබඳ විශ්වාසයේ වික්ෂිප්ත භාවයේ නැතුව අන්‍යවිත වෙන්නේ නැතුව මට මේක තියෙනවා කියලා දන්න මනුස්සයෙක් වැඩ ඉවර නැහැ. එයා තාම සාක්ෂාත්කරණය කරනවා. තාම ඒ දේ දසදහස්වර කරමින් දිගට කටයුතු කරනවා. කොච්චරද කියනවා නම් රහත් වුණාට පස්සෙත් කරනවා. බුදු වුණාට පස්සෙත් කරනවා. හිතා ගන්න බෑ. ඇයි බුදු වුණාට පස්සේ රහත් වුණාට පස්සේ දුතාංග රකින්නේ? ඇයි බුදු වුණාට පස්සේ රහත් වුණාට පස්සේ ආනපන සතිය වඩන්නේ කියලා. ඇයි රහත් වුණාට පස්සේ බුදු වුණාට පස්සේ මේ පරයන්ක භාවනා කරන්න කියලා. ඉතින් ලොකු සංසය සඳහන් කරේ මේ ඉතුරු වෙන පස්චිම ජනතාවට ආදර්ශයක් වෙනස කියලා. එيشයි මං රහත් වෙලාද මේ භාවනා කරන්නේ රහත් වෙන්නද කියන එක රහත් වෙච්ච නැති කෙනෙකුට අල්ලන්න බෑ. අල්ලන්න ඕනෙත් නෑ අල්ලන්න බෑ. ඒකට ලනුව දෙන්නේ නැති වෙන්න තමයි නිකන් සප්පච්චේ වගේ කරනවා අප්‍රත්‍ය වේඳගෙන. සනිමිත්ත වගේ කරනවා අනිමිත්තව ඉඳගෙන. ඒක තමයි මේ මානවයට නිවන් ලැබපු කෙනා කවදාකවත් වෙන්කිරීමක් කරන්න හැම කෙනාටම සමෝසෙ සලකනවා. ඒක බුදුරන්සේ ආරක්ෂා සහිතවමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේ හැම බණ අහන බණ කියන අපි හැම කෙනෙකුගේම සනිමිත්ත චිත්තක්ෂණ කියලා කෝටි වාර තියෙනවා. අනිමිත්ත කියලා කෝටි වාර ගණන් තියෙනවා. සප්පච්චේ කියලා වාර කියලා කෝටි ගණන් තියෙනවා. අප්පච්චේ වාර තියෙනවා. අපි අර සප්‍රත්‍යයක පිං කියලා අල්ලන එකෙන් තමයි වරදගන්නේ. ඒ නිසා කියලා තියෙනවා වඩා හොඳ දේ වෙන්න තියෙන ප්‍රධාන විස බීජ තමයි හොඳ. වඩා හොඳ පිටරෙන් පුළුවන්කම දෙමිනා හොඳට යනවා කියලා කියන විස බීජය. එයා හොඳ ප්‍රතික්ෂේප කරන්න. එතකොට තමයි වඩා හොඳ දේ හේතු වෙන්නේ. ඒ නිසා මේ දීලා තියෙන සනිදාන අනිදාන සප්‍රත්‍ය අප්‍රත්‍ය තියෙන දේ සනිදාන වේ ඉඳලම අනිදානෙට යන්න ඕනෑ කියන එකත් න්‍යායක්. අනිදානෙන් අනිදානට යන්න බෑ. සනිදානේ සනිදාට ගියාම පුත්තජනයි. සනිදානේ අල්ලගෙන නිමිත්ත අල්ලගෙන එක ගෙවන් කිරීම හරහා අනිදානට යෑම ඒ කෙනාට එතනම අතගාලා කියන්න පුළුවන් දෙයක්. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඒකයි. සාක්ෂාත් කරන්නේ කියන්නේ ඒකයි. සත්‍යක්ෂණය කරනවා කියන්නේ ඒකයි. ප්‍රත්‍යක්ෂණය කරනවා කියන්නේ ඒකයි. ඒක බුදුරජාණන් සඳහන් කරන මේ දුක තමයි ගෙවන් කරන්නේ. ඒ වුණාට මේ දුක ගෙවන් කරන්න පුළුවන් බව දන්නේ එක තරම් සැපයක් මනුස්ස ලෝකේ නැහැ. දුකම දුකක්. ගෙවම් කරන්න පුළුවන් මම මේ ගෙවම් කරන්නේ දුකයි කියලා දන්න තරම දැන් දුක සත්‍යයේ තරම් සැපක් නැත්තේ නෑ. ඒ නිසා තියෙන දේම තමංගේ විශ්වාසය ඇති කරන ඉදිරියට ගියොත් අවශ්‍ය කරන අඩුම කඩපතිය තියෙනවා. ඒ සඳහා පෙරදක්මක් අවශ්‍යයි. එහෙම නැත්නම් අධිමොක්ක චිත්තේ මේ යන පාර හරි කියලා පුළුවන් තරම් අරමුණක් මතුවෙච්චාම මෙනේ කළ එක ගවන් වෙන පැත්ත, ක්‍රිය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නැවත සති සම්පජාඤ්ඤේ පිහිටන දන දකින්නවනම් මට ඕන වෙලාවක පිටන්න පුළුවන් කියලා දන්නවනම් ඒ කෙනාට අරමුණෙන් නිදහස්, අයිරියවෙන් නිදහස්, විලාවෙන් නිදහස්, තනෙන් නිදහස් විමුක්තියක් ලැබෙනවා. ඒ ටිකට අපි කියනවා අන්තිම කොටසට උප්පදි විවේකයේ කියලා. සනිදාන අනිදාන දෙක හසුරව ගන්න දන්න කෙනෙක්. සනිමිත් අනිමිත් දෙක හසුරව ගන්න පුළුවන්. සප්පච්චය අපච්චය දෙක හසුරව ගන්න පුළුවන්. කරන මේ ආදි වශයෙන් වේදනා සංඥා සංකාර කොයි එකෙදිත් දෙකම තියෙන හැම වෙලාවෙදීම අරසව නම් මේකට යනවා සෙල්ලක්කාර වෙන්න නම් මේකට යනවා ආන්නේම හැසිරීම දන්නේ කරනට කියන උපදි විවේකයේ කියලා ඉතින් ආධර්ම දේශනාවේදී ඒ උපදි විවේකයේ පිටපත කතා කරපු ටික අපිට ඉස්සලා කතා කරගන්න බැරි වුණා ඒක තමන්ට පරිේශනයක් ඇති කරගෙන ඒ සඳහාම ධෛර්ය ශක්තිය ඇතිවීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාර සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉස්සල දවසේ බණහින්දා කියන්න තියෙන දයක් කරන්න තියෙන දයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. ධර්ම දේශනාවට සම්බන්ධව තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධයෙන් හෝ නැත්නම් ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. ඉදිරියට යුද්ධම එහෙමත් ලොකු අධ්‍යක්ෂ සමූහයක් ගත්තා එහෙමත් මොකක් හරි ලකුණක් ගන්න. හොඳ බවට. ඊට පස්සේ ඊළඟ පාඩම්ගෙට ගියා. යෝගාවචරය අන්න ලකුණ නැත්නම් අර ඉස්සෙල්ලා පරියන්ගේ ගත්තේ සුබ ලක්ෂණ ටික බලා ලබා ගැනීම අරමුණේ දෙවෙනි පරියන්කේ මෙහෙවන්න පටන් ගන්නවා. මේක දෙවෙනි පරියන්කේ තියෙන්නම අර පළවෙනි පරියන්කේදී ගත්ත තැනට යන්නේ අපේ ඉස්සාව. ඒකෝ සම්මානට ඒ වෙලාවේදී පළවෙනි පරියන්කේ මතන් අතීතයේදී ගත්ත යම් දිශා දැකීමක් ලබා ගන්න අපේක්ෂාවෙන් මේ පරියන්කේ ඉන්න වෙලාවේදී වර්තමානයේ හිත තියෙනවා. තත්ත්වය හිත තියෙනවා. වර්තමාන වර්තමාන හිත පවතින ඇත්තටම එහෙමත් නම් අතීතයේද ප්‍රශ්නේද යහ ප්‍රශ්නයක්ද තියෙනවා කියලාද කියන්නේ නෑ තියෙනවාද කියන්නේ ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ අතීතය ගැන කල්පනා කරනකොට මේ මේක මේවට කියන්නේ භාවනාව භාවනා කරන මිනිසුන්ට විතරක් තියෙන පිස්සුවක් නේ භාවනා කරන නැති මිනිසුන්ට දන්නේ තර ප්‍රශ්න උන්න වැඩකුත් නෑ මේ භාවනා කරලා හදාගත්ත පිස්සුවක් කොයි ඉතින් හරියට හරියට පස්සේ ඒක නැවත ඉල්ලනවා ඉතින් ඒ වෙලාවට යෝගාවචර හිතනවා මගේ හිතේ තියෙන අතීතය කියලා නෝ හිත තියෙන්න බෑනේ. අතීතේ වර්තමානයේ ඉඳගෙන අතීතේ කල්පනා කරන්නේ. ඒ බව දන්නේ. ඒකවල විඳවනවා. ඒවා දන්නවනම් හිතන ඇයි අතීතේ ගැන හිතලා විඳවනවා. විඳපම් මම ඔබ මගේ නෙවෙයි. මම නෙවෙයි ආත්මේ නෙවෙයි. ඔබට ඕන එකක් අනේ. අතීතේ ගැන හිතේ හිත සංඥාවක් අල්ලගෙන ඉන්නවා. මම කරන්නේ අනිදා අනිමිත්ත අනිමිත් අසංඥාභික්කවේ සසඤ්ඤාවික්කවේ පාපක අකුසල සංඥාව තියෙනවා නම් මහණි පාපක අකුසල ධර්මයක්. නෝ අසඤ්ඤා සංඥාව නැත්තන පාපක අකුසල ධර්ම නැහැ. මේ දැන් අර තිබිච්ච හොඳ එකක් අල්ලන ඒක නැතිකමට දඟලනවා මේව භාවනා පිස්සු කියලා කියනවා. ඒ කියන්නේ නික්කම්ම හිත දෝමනස් කියලා. බුදුහාමුදුරන්ගේ වචනේ. ඉතින් ඒව තමයි මේ භාවනා ලෝකෙ මේ පැහිය වෙන්න හදලා ඉක්මන් කරන්න හදලා අර ගෙදරින් ගෙනාවු ගිහි ගඳ ඔය තියෙන. ප්‍රතිපල ඉක්මන් කරන්න හැකියි. හරි ගියත් අරදුනත් සම වෙනවා නම් කොහොමද මිනිසෙකුට භාවනා ගන්නට ගැම්මක්. මොටිවේෂන් එකක් නැහැ. ඒක නිසායි කියන්නේ භාවනා කරන වරෙන් කියලා තව කෙනෙකුට කියන්නේ අපිට තියෙන අයිතිවාසිකම මොකද්ද? මොනවද දෙන්න කියලා කියන්නේ. අපි දෙන්නත් නැදනේ පිළිකාවක් නේ. අපි මිනිස්සුන්ට දෙන්න හදන්නේ අපි විතර අත්දකපු නැති ප්‍රත්‍යක්ෂයෙන් නැති බොරුවක් මේක වෙන්න හදන්නේ. භාවනා කරන টොප් මෙහිම ලිඩ රෝග සුව වෙනවා, විශ්ව ශක්තිය එනවා, ඥාන පහළ වෙනවා. පහළ වෙනවා ඒ තරම්ම ඥානෙ නැතිකමකුත් තියෙනවා. ඒ ඥානෙ පහළ වෙන්න බෑ ඒ වගේ මොනකමක් නැතුව. මේ පැත්තට ගියාම දිනවා කියන මේ තරම් පරිදුනා. හැබැයි දෙකම එක සැක ජීවත් වෙනවා. දෙකම තියෙන මේ පැත්තෙන් බලන දිනලා මේ පැත්තෙන් බලන පරිදුනා. ඉතින් මේ දෙන්න රයිගමේ ගම්පලයි වගේ ගම්පලයක් තියෙන රයිගමේ කලන. ගම්පලය ගම්පලයමයි. දෙවට නිවන් දකින්න බෑ. රයිගමේ ගම්පල දෙන්න තට්ටු මාරු කරා. ලොකු සාංශ කියන අපි දෙන්නේ නැදන කේම තමයි සම්බන්ධීමයි තොපි දෙන්න කොච්චර ගහගත්තත් වැඩක් නැහැ. සුයි දවල්ට ගහ ගන්නවා රැයට දෙන්නගේ තුල හොරකම් කරනවා. ඔබ දෙන කොච්චර ගහගත්තත් අපි ගණන් ගන්නෑ. මොකද අපිට පේන ගහ ගන්නවා දෙන්නගේ තුල ජඩ වැඩ කරනවා හොරේ. ඉතින් මිනිස්සු හිතන්නේ නැහැ මොන්දනගේ තුල එක වැඩක් කරයි කියලා. ඒ තගඩියම ගහගන්න එකනේ. දුන්නොත් වැඩක් ඔස්සන්නේ ආවක. එනම් බල ගහගත්තා අපි ගහගන්න. ඒ නිසා මේ කෙලෙස් අකුසල් කියන දෙකෙන් කෙලෙස් නිකලස් කියන දෙක බෙදෙන තාක් ගොඩ ඒවණක් නැහැ. මොකද ඒ දෙන්න කලින්ම අස්සක් කරගත්ත කිවිසුමක ඉන්නේ. කෙලස් වලට ඉන්න බෑ නිකලස් නෙමෙයි. නිකුලසුන් නෑ. නිකලස් එක තමයි කෙලස් ඉන්නේ. ඉතින් උන් අර පැත්තට මාර කරන මෙන් අපි කරා විප්ල හිනා වෙලා කතා කරනවා. එයාගේ වණිත එක්ක රැවුණා මෙන් අඬා වැටෙනවා. තෝ ආවත් එකයි මම තෝ ආවත් එකයි මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ගන්න. ඔය මට්ටම පවු කරන්නේ නැතුව බෑනේ. ඔය මට්ටම කමටහන් සුද්ධ වෙන්නත් ඕනේ. ඊට පස්සේ මේකට ඒ සම්මා සංකප්පේ එහෙම නැත්නම් ඒකට ලැහැත්ති යෝනිසමනස්කාරය තියෙනවා ඒක ටිකක් ත්‍ස්තවාදිනී එක රැඩිකල් වාදිනී. ඒකට කියන්නේ සාහසිකයි කියලා. ඒ සාහසික ගති නැති නිවන් දකින්න බෑ. ඉතින් සදාචාරවාදී හිර වෙනවා. පින්පව් තියෙන එක නහිර වෙනවා. එයා කැමති නැහැ මේ දෙකම මේ ඉක්මවල යන්න. පුංචි කාලේ මම පොතක් කියව ඒ කෙල්ල හරිම හිතුවක්කාරයි. දුවක්. ඉතින් පස්සේ මේ කෙල්ල මිනිස්සු බලන්නේ මොනම කෙනෙක්වත් මායින් කරන්නේ. පස්සේ මේ ඊලන්දාරි කාර්යසේ මාමම කතා කරලා කියනවා දෙන්න තමයි ඉන්නේ ඒ වුණාට උඹට ගිහිල්ලා මේ ගෑණි හදන්න බෑ. මෙයා කියනවා නෑ මං ගෙනියන්න කියලා. ඒ ලොකුවට මවුල ගිහලා හිටි කියලා ගෙල්ලේ ගෙදර හොඳට කාලා ගෙදර ගිය දවසේ ගෙදර එකම මේෂයක්වත් පිඟානක්වත් කොට්ටයක්වත් මොකුත් නෑ වැඩ කාර්යය විතරක් ඉන්න ඔය ඉලකන තාම කෑම හදලා නෑ කියලා. දැන් මගුල් ගෙදෙට්ටේ. ගෑණි කතා කරගෙන මුණ්ඩකට ලපුලා හිටපන් කෑම හදනකම්. හරියට තද වෙලා හොඳට දැන් මගුල් නඳුන් ලියා ගන්නත් නැහැ මේසත් නැහැ පුටුත් නැහැ කොට්ටත් නැහැ මොකද නැහැ හිට උදේ වෙනකන් කෑම හදන්නේ නටවල නටලා ඉවරනට පස්සේ පොල්ල තු කුසියක් පෙල්ලා කියලා කියන ඕන නැගිලා ගිහිල්ලා වරේ එන්න මොකක්වත් නැහැ කෙනෙකුට එන්න දෙන්නේ නැහැ බලන්න අන්තිමට බිම වැටෙනකම දන ගහලා කියන මම කියන දේ කරොත් මේ වැඩකාරයා කියන දේ කරොත් එතකොට ඕනේ සම්පත්තියක් දෙනවා නැත්තම් මෙච්චරයි දෙන්නේ කියලා වැටෙනකම්ම තියෙනවා කියලා අන්තිමට මෙහෙම කරනකොට ඉන්ජු කියනකොට එන්න හදනවා. අර දෙවෙනි දුව ගන්න දවසේ මේ මැෂිනා යනවා අර කෙල්ලත් අර ගාගෙන ඒකල ඔක්කොම ලැබෙන ඔබ කනවා නේ හොඳ පරිප්පුවක් කියලා. ඊට පස්සේ කියනවා ඔව් ගෑණියක් තමයි ගත්තේ. ඔබ ගෑණිය මගේ ඉඳ යනවා. ඔව් මගේ ගෑණියක් තාන. කවදාකවත් වෙන්න බෑ. එසේ උන් තුන්නා බඳපු අනෙක් මැෂිනා දුවලා ඔක්කොම යානොත් එක්ක එනවා ඒක අරගෙන නංගිලා. ඒ ඔක්කොටම කියන ඔක්කොම කුන්තාවකට බැඳගෙන මගුරල්ලා ඇතියා. ඔය ඔළුවේ ගහලා තියෙන ඒ අර කොණ්ඩෙට ගහලා තියෙන ආභරණ ගාලා පාගපන් කියන බිම දාන. තමන්ගේ සම්ප්‍රදාය තමන් යව එක එක පාගන මේ ගැණි පාගන. මේ ගැණි පුරුදු කරලා තියෙන්නේ අයි කියු කරලා තියෙන මොකුත් නැහැ. නූදිනෝ. අනික් ගැණු කලිමුත් කී කරු ඉස්සරහ අකී කරුකම තිබුණා දැනටත් අකී කරු කී කරු දෙක. මේ ගැණි ඉස්සර අකී කරුයි. දැන් කියන දේ ආනවා. කියන දේ විතරයි යන්නේ පුන්තා කරනවා මොනවද බඳා පාග පාගනවා. බෑවා. අපි ගැන කොයි එක සදාචාර කියලා. අර බොරුවට මිනිස්සයා කියන්නේ අහනවා කිව්වට කුන්තාවරණේ පා ගන්න අකමැති කියන්නේ අපි හිතන සාධාරණයි. යා ලෝක ධර්ම දන්න බෑ. මේ මිනිස්සයාම නේ කියන දේ කරනවා. ඉතින් ඒ වගේ අපේ හිතෙත් ওই දෙක ඕනම වෙලාවක තියෙනවා. ওই සදාචාරවාදීයි නැත්නම් අඟුලිමාලයි මේ දෙන්නගෙම එකම හිතන තියෙන ප්‍රභාකරන් ගත්තත් මහින්ද ගත්තත් එකම හිතන තියෙන. අපි විශේෂයෙන් කරුවේ මොකද්ද? එච්චරයි. වනිපතර වුණා උච්චම තමයි. මනුස්සකමකින් බාර දෙනවා ඒකනේ. දැන් අපිනේ කියන්නේ ඒකගේ බික්ට හිප්ප ආගිය කරන්නේ මිනිස්සෙක් මරුවයි කියලා ඒ මිනිස්සයා මරණයට නියම කරන්න කාටද අයිතියක් තියෙන්නේ? යුක්තිය දෙනවා අපි උසාවියට. උසාවියට දෙන්නේ ඡන්දවලේදීනේ. අයිතියක් තියෙනවද මෙයා මෙයා මරුවයි කියලා මට මෙයා මරන්න තීන්දුව කරන්න? ඒක කරන්නේ. ඒක කරන්නේ. අපි මේ පවරගත්ත අයිතිය කියන්නේ පව කරන්නේ. අපි විහිං පවර ගන්නවා අයිතිය. එතකොට අපි කට්ටියට කියන ඔක්කොටම මට බලය දෙන්න. මම ඔයගොල්ලෝ වෙනේ සාධාරණ කරන කවදාව සාධාරණ කරනවා. කවදාවත් නෑ. බලේ කියන්නේම සාධාරණ දෙයක්. ඒ අපි කියන සම්මුති රාජ්‍ය කියලා නේ කියන්නේ. සම්මුති කරන රාජ්‍ය. ඉතින් ඒ සම්මුති දෙන කට්ටියම තමයි එයා බලේ දෙන්නේ. පණ ගන්න කාලේ මනුස්සයතල ප්‍රතිජී කිටි නෑ. ඒ වගේ අපි අපේ හිතේ මේ නිවන් දැකලාමයි තියෙන්නේ. අපි අදහන්නේ පව්වෙච්ච ටික විතරනේ වැරදිච්ච ටික විතරයි කෙලස් ටික විතරයි අදහන ඕක තමයි උදේ ඉඳලා හැන්දනකන් චතුරුකලා ඉන්නේ. ප්‍රභාසරීත නෙමෙයි අර වගේ තියෙන කුණු කට්ටේ දැකලා ඒකට මේ චෝදනාව තියෙන්නේ හැම කෙනෙක් ගම මේ ප්‍රබාසර හිත තියෙනවා කියලා දන්නවනම් අපි තව කෙනෙකුට උඹලන් දෙකින් කියන්නේ අඩුවර තමන්ගේ හිතවත් උඹලන් දෙකින් කියන්න පුළුවන් කමක් නැහැ ඉතින් ඒ මායාවයි මේකයි දිහා බලනකොට උටන්සි කොහොමනම් මේ sannivedane කරන්නද කෙලෙස්ම අදහන කෙලෙස් පිටිවලම විවස්ථා හදන කෙලෙස් එක්කම මුදල් ප්‍රතිපත්ති හදන කෙලෙස් එක්කම සදාචාර හදන ලෝකයක නික්ලස් ධර්මයක් කොහොම එලි කරන්නේ ධර්මයේ අපහසු කියලා කියන්නේ අපිට කැමති නැතිව. මේ මේ දේ පිළිගන්නේ කැමති නැහැ. අපි තුල මෙච්චර ಗುಣ කදම්බයක් තියෙනවා කියලා හැම කෙනෙක් ගාම මේ ಗುಣ කදම්බෙ දෙනක පිළිගන්න අපි කැමති නැහැ. අපි ඒ නිසා හේතු වෙනවා, නිමිති වෙනවා, නිදාන වෙනවා, සප්පත්‍ය වෙනවා. හොයන්නෙම ගන්න. ආයෙ වෙන මොනම දෙයක්වත් නැහැ. නිදානයක් හේවුවනම් ඒ කවදාකවත් හිතන්නේ බෑ. මොකද නිදානයක් ඕනේ කාටද ප්‍රේම කරන්නේ. කාකට කාටද ප්‍රේම කරන්නේ. නිදානයක් හේවුවනම් ඉතිහාසය හේවුවනම් ආයෙත් ගණන් ගන්න දෙයක් නැහැ. හොදලා ගන්න දෙයක්. මම දැන් කෙලෙසේ දිහා මතුණා කෙලෙසේ මතුණා දැන් මේ කෙලෙසේ දිහා කෙලෙසේ දිහා බලන් ඉන්න කියලා කිව්වා. ඒකෙන් බලන් ඉන්නකොට එතන බලන් ඉන්නකොට යටි කොහොමද හිතේ තියෙන මේ කෙලෙසේ නැති කරන ඒ හින්දාද දන්නේ නැති කරන චේතනාවෙන් බයිදෙන්නේ බලන නිසා ගන්න කොහොමද මොහොත වෙන්නේ මේ බේස්තිය බලන් ඉන්නකොට ඒක ටික ටික ටික ටික ටික වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා පාලි ගන්න බැරුව නැගිටලා සක්මන් යන මට්ටමටම මතුවෙන තාවතාව තමයි නොවෙන්නේ හැබැයි කලාතුරකින් බලාපොරොත්තු වෙච්ච අවස්ථාවක නිකම්ම දන්නේ නැතුව මේ බුලත් යන ක්‍රියාවලිය ගහනවා එනවා මුත් අර බාකි දකින්නේ අර අවස්ථාවේ තියෙන වැඩි වෙනවා ඒ කෙලස් කියන වචනේ ගන්න නැතුව වේදනාව විතරක් ගත්තොත් කායන ප්‍රශ්න පස්සේ වේදනාවනේ ඒ නිසා අපිට භාවනා හොඳවට තැම්පත් වෙනකොට වේදනාවක් ආවොත් ඒක මේ භාවනා කැඩිලක් නේ නිසා වේදනාව පැමිණීමම අපිට පේන්නේ නැද්ද කිංගරය කියලා කියවගෙන නමුත් අපි මේ වේදනාව මම දැන් මෙතන කියන තැනට නිමිත්තක් කරගත්තා අනිමිත්ත තනියර නිමිත්තට ආව නිමිත්තට ආවේ වේදනාව මතුවන්නේ. මේ වේදනාව વિશેයි වේදනාව අමීරි වේදනාවක් කියන්නේ දුක්ඛ වේදනාවක් කිය සුඛ වේදනාවක් කියන්නේ මේක මේ මම දැන් මෙතන කියන තැනට කරන්න නිමිත්තක් කරගත්තොත් අරක එච්චර නපුරු නෑනේ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ වේදනාව මතුවීම දරතයක් නෙමෙයි. මේක ඝර්ෂණයක්. මම අර මොකක් කර නැතනද කියන අතහැරියා. මේක ප්‍රමෝදයක් කරගනි. මොකද ප්‍රතිපදාවට ගඩොලයක් නෙමෙයි. මේක දිගේ ඉන්නා තාක්කල් දිගටම දැන් ප්‍රමෝදයක් කරගන්නේ ප්‍රීතියක් කරගන්නේ සත් සම්පදේනයක් කරගන්නේ පසද්දයක් කරගන්නේ කියනවා. ඒතකොට මේ වේදනාව මතුවීමදී අර යක්ෂ මොන දාන්න නැතුව බැලුවොත් පින්නට වඩා සාමාන්‍ය වේදනාවක් දිහා නොදකින් ඔබතන් නැතුව බලන්න පුරුදු වුණොත් එතන පටන් ගන්නවදී බලන්න පටන් අරගත්තොත් එයාට පිට පටන් ගන්නවා මීට වැඩි වේදනාවක් આવොත් පොඩ්ඩක් බලන්න ඌ යන්නේ දොස්තර කෙනෙක් ආවා. දැනෙන වේදනාවක් කට නෑ බලන්න මේක දිහා බලන්න. මේ ශක්තිය මේ ඉවසීමේ ශක්තිය දවසින් දවස වැඩි වෙනවා. කවදාද මරණ ශක්තිය දක්වා මරණ වේදනාව දක්ලා බලන්න පුරුදු වෙච්ච දවස් තමයි සෝවන්නේ. මේ කැසට ගෙමිට හෙම්බිරිසාර වේද ගන්න මනුස්සයා කොහෙද සෝවන්නේ? ඊමණට එන්ඩිසල බැන්ඩෝල් දාගන්න බෑගේට. ඉතින් මනස කවදාකවත් නෑ වේදනාවට ඉඳසීමේ ශක්තියක් දාගන්න. දැරීමේ ශක්තියක් වඩන්නේ. මේ වේදනාව නිමිත්තක් කරගෙන තමයි අනිමිත්ත කරන්නේ. සනිදාන කරගෙන අනිදාන කරගන්න. සංඥා කරගෙන අසංඥා කරගන්න පුළුවන්. ඒක දැන්ට අපි ඕක කොච්චර කිව්වත් භාවනා නොකරත් ඒක කරගෙන ඉන්නේ. මොකද හැම වෙලාවෙම වේදනාවක් තියෙනවානේ. බඩගින්න හැම වෙලාවෙම අපි තුන් වෙලනේ කන්නේ. බඩගින්න යම් මට්ටමකට ආවට පස්සේ ඒකට නිකන් අපි දන්නවනේ. අන්න ඒ වගේ යම් ප්‍රමාණයක් දැනනවත් දන්නවන්නේ දරණ ටික විතරක් අදහන්න. අදාළ බන්නේ ඉරි මට කරදරයක් පහළ වෙනවා. දරතයක් පහළ. මේ දරතේ මම නිමිත්තක් කරගන්නවා. කරගන්නවා. ප්‍රමා ප්‍රසාදයක් කරගන්න එක මම දැන් මෙතනනේ. ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නේ කියලා ඒක දුරුවන් කරන පැත්ත එන බව දකිනවා. ඒක තියා බලන හිටියොත් වේදනාව තුලින් ප්‍රමෝදයක් තියෙනවා. නිකන් ප්‍රසූත වේදනාවක් කෙනෙකුට කාන්තාවකට පිරිමි මේ 60000ක් එකතරේ කරනකොට තමයි වේදනාවක් කියන්නේ. නමුත් දරු ප්‍රසූතියක දැහැත් වෙනකොට මාතෘත්වය තුලින් පොඩි සතුටක් එනවනේ. වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න තිත්තකුණ වර්ෂෙන් එක කෑ ගැහුවා. ප්‍රසූතියත් එක්කම මේ මාතෘත්වය ලැබෙනවනේ. ඒ වගේ මේ වේදනාව හරහමයි නිවන ලැබෙන්නේ කියලා දුකක් කරදරයක් වෙනකොට ඒක ඉවසදරාගෙන නිමිත්තක් කරගෙන ඒ නිමිත්ත යම් වෙලාවක පහර යන්න පුළුවන් පුංචි වේදනාවල ආන්නේ මට වැඩිගෙන වැඩිගෙන යන්නේ කියොත් ඕක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. මේක තැනකදී කාටවත් බැරි වෙනවා කරන බුදුහමන කොන්නේ වලට පුදිය ගත්ත වෙලාවල් තියෙනවා. මේ කකුල ගල වැදිච්ච වෙලාවට කියනවා වේදනයි කියලා. ඒක තියෙනවා. ඒක නෙමෙයි අපිට. දවසින් දවස මේක වැඩෙනවා දන්නවනේ. වේදනාව දරීමේ ශක්තිය වැඩෙනවා දන්නවනේ. නැත්නම් කවුරු හරි හොඳටම දත් ඉස්සකට බනිනවා. તો මේමයි කියලා. නැත්නම් ස්තුති කරනවා අසීමිත විදියට. මේකේ සංඥා ගන්න ප්‍රමාණය පුංචි පුංචි වල ගණන් ගන්න නැතුව ඉන්නක යන්න ගියාම මල් මාලක් බෙල්ලට දාගත්ත එක අඩුවෙන් බෙල්ල කරුවත් එකයි කියන මට්ටමට ගියා නම් මේ මිනිස්සුන් වටන්නේ අපි සංඥා වෙන්නේ. නාමසත්කාර සම්මාන දිරෝ කියලා. ඊට වැඩි ගණන් ගන්න නැති මට්ටම පන්නගෙන පන්නගෙන යන්න පටන් ගත්තා. කවුරු බැනන් ගන්න බැන්නත් පීරිය දිර්වේනා ගායනා කරගෙන ගහලල්ල. එළුංගෝ කිස්තුති කරනවා සම්මාන උත්තර තියලා ගහලල්ල. වයි හිතන දිර්පස් කිස්තුතියන් දෙයි කියලා මිනිස්සු කියන්නේ කියලා. එන්නේ නැහැ. හිතන්න මේ මොනසර බැන්නත් එක කිස්තුති කරත් එක වැඩ නැහැ. ආ මොනවා සම්මානස මොනවා කරත් අපිට ගන්න නැහැ කියලා එන්නේ නැහැ. දැසරේ දෙසේ කරන්නේ සංස්කාරණය කරන්න කියන්නේ මේක හරිනම් මේක විවක්ත වෙනස් කරනවා. අර කහදන්න මේක හදන්න. නටන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නෑ මේක කොහොම දීලා බලන්න හේතු උදේ වෙනකම් මොකද වෙන්නේ කියලා මොක්කවත් වෙන්නේ විනෝදාන්තර මේවා කරාට කමන්නේ හැබැයි නොකර බෑ මම යුග පුරුෂයා මමයි කරන්න ඕනේ මේ පංච මහා ප්‍රතිපත්තිය අනන්තයන් දාගෙන බණ්ඩා ඉන්නක දන්නේත් නෑ පංච ප්‍රතිපත්තිය සිදුුණා කියලා බණ්ඩා කරනකොට තමයි ගල් කණ හිටවල පංච ප්‍රතිපත්තිය ධම්මේ දැන් තියාගෙන ඉන්නකන් දැන් දැන් ලෝවන් කරලා කට්ටිය ඉන්නකන් අපි දන්නේ මේක මල වාතයක් කියලා දැන් නෑ අම්බෝ මේ වගේ දෙයක් කරෝ වීර පුරුෂයා යුග පුරුෂයා කියලා මට බයයි බෑ නටවට පස්සේ මොනවා කියයිද කියලා මට රැතියලා නම් යන්නේ මම කාටවත් කියන්න දෙයක් දැම්මම කියනවා කියන්නනක දැම්මම කියන නිසා කාටවත් කියන්න බෑ මම පිළිවෙල ලොකු තරම් කිය මම සුවන්ඩිගිත් චන්ද ප්‍රදාන ලියන මොකද නැත්තම් මං ගැන මිනිස්සු බොරු කියනවා බුදුසාන්ති කියලා ඌව ෆේරක් තිබිලා තියෙනවා ඉතින් කොහොමද දැන් දැන් නෑ කියන්නේ ඔබ දුන්නාද ලියවම යක්ක පක්ක පඤ්ඤාරාම හඳුරෝ යක්කඩු නෙවෙයි යකල් කොන්ද යන්නේ භාවනා කරනකොට නිදි ගිල්ල තියෙනවා තුන් සැරයක්. වටහත් අතේ තියාගෙන නිඳ ගිල්ල තියෙනවා. ඉතින් කවුද මේ විශ්වාස කරන්න කියලා. වේදිකාවල බුදිය ගත්ත ගමන් ගාණක් නැතිලු. ඇඳකොට බුදිය ගත්තාම එහෙම අට්ටාලයක් තියාගෙන ඒකට ලේලියා ඉන්නවලු. එහෙම නිඳ කරනවලු. ආයෙ නැගිටවම ආයෙ ලියනවලු. ඉච්චර සජීවී ජීවිතයක් ගත කරනවා හැටි තන බුදියනවලු. ඉතින් ඌව ලියනවා මගේ චරිත ලියනකොට ඒ නිසා අන්දර බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා දැන් පොතක් ලියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකට අපිට අටේ පන්තිය පහේ පන්තිය මේ තහම් පාසල කියන තන්නේ බොරුවක් තියෙනවා. බුද්ධ බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා එකක් මේ මේ මහින්දාමදෝ පරිවර්තනය කරා ඒක ඥානෝලි හම්දුලි වේ. බලකටාන තමයි ජහම්දු එක මහායානිතක දුරලා සිද්ධාර්ථ චරිතය කියලා. ඒකයි අපි ඊට උගන්ලා තියෙන බුද්ධ චරිතය බලනකොට ඉතින් අපිට මේක නැති කරන්න බෑනේ දැන්. ඕනෙත් නෑනේ. මේක හරිද කියලා දන්නේ නෑනේ. මේ ඔක්කොම සංඥා වලට තියෙන. අපිට මේ ලෝකයා අන්දන ඇඳිල්ල උඩ තමයි අපේ මානසිකත්වයේ තියෙන්නේ. ලෝකයා කියනවා හරි කියලා හරි තමයි. ලෝකයා කිව්වොත් වැරදි කියලා හරි දෙත් වැරදි. අට වචනෙන් අපේ හරිද? ඈ? ලියපු එක හරිද කියලා කවුද කියන්නේ? අට වචනෙන් ආපු බුද්ධ චරිතෙකුත් තියෙනවා. ලියපු බුද්ධ චරිතෙකුත් තියෙනවා. ගෝගල ලිය බුද්ධියට දෙකක් තියෙනවා. මහායාන එකක් තියෙනවා. අද වචනේ බොහෝ දුරට හරි. මේ ධර්ම නැති බව දන්නවනේ. කටවචනේ හරි නැති බව දන්න නිසා ඒකට බෞද්ධ වෙන්නේ නැහැ. අර ලියපු එක එල්ලලා මරන්න පුළුවන්. ව්‍යාකරණ වැරදි, අකුරු වැරදි, වචනේ වැරදි, තේමා වැරදි. දැක්කනේ අර බුදුහාමුදුරු එනකොට අර ගොවියා කුඹුරා ඉඳලා බුදුහාමුදුරු ඈත වෙන්නද දුවලා නැගිටලා අත හොදගෙන ගිහිල්ලා එන ගමන් අර පස්කන්දට වැන්නා. පස්කන්දට වැඳලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳ. බුදුහාමුදුරා අහනවා "ඇයි මේ පස්කන්දට වැඳ?" අනේ ස්වාමීනි දන්නේ නැහැ. අපේ මිනිසුත් වැඳා. අත්තල මුත්තලත් වැඳා. අපිත් වන්නේ. මේ දිනන නේද අත දික් කරලා වෙන්නවා කියලා මෙතන තියෙන අහවල් බුදුහාමුදුරන්ගේ මේ කාශ්‍යප මහතුන් වහන්සේලා තියෙන ඒකයි ওই પરම්පරාවෙන් එන්නේ. කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ ওই කටවචනේ කියන එක බොහොම වටිනා දෙයක් මට. ඒක ඒක අපි දන්නවා වරදින්න පුළුවන් කියන එක දන්නවනේ. ඒකට ආරසයෙන් අපි කටවචනයක් අපි කරන්නේ වරදින්න පුළුවන්. වචනය ලියව අකුරු ලිව්වට පස්සේ ලියනකොට බලපුවා දානවා දානවා දානවා විතර නෙවෙයි ව්‍යාකරණ වලට හිර කරලා අකුරු වලට හිර කරලා ඒ ගරු පෝජනීය රන්නේ ජීව මහරහතන් වහන්සේ කියලා කියන්නේ මට හරි අපරි දන්නේ හරි ආසයි ඒවා කියනකොට මට මගේ ඇතුලෙන් කියනවා තොපිට ඕන කරන්නේ මේ පුඹලා කියන්නේ ඒක නියලා ඩෝංගන හස්පුරපත්තු කරන්නේ ආස්තර උඩ ගිල චෝස ඩෝංගන්නේ ඒක තමයි හැම කෙනාටම කරන්න ඒකට අපි ඉඳ දුන්නොත් තමයි ඒගොල්ලෝ වෛලා කරන්නේ. එහෙනම් දැන් ඔය කාරණේ කියන්නේ මේ මම දැන් මෙතන කියන ඒ කතන්දරේ ඒක කියන්නේ ප්‍රකාශයේ මොකදන්න කාරණේ. හරි අමාරුම දෙයක් තේරුම් ගන්න ඒ කියන්නේ ඒ කියන්නේ හැම වෙලේම තේරුම් ගන්න. සමහර පරයන්කවලදී මම දැන් මෙතන කියන එක හරියටම තේරෙනවා. තේරෙනත් එක්කම වර්තමාන ජීවිතය යන ඒක පුදුම විදිහට එතන මේ අරමුණ හිත පිටලා යටි යනවා. හැබැයි ඒක එතින්දි තේරුණාට අය ඒක තර්ක කරලා යන්න බෑනේ. අය නැවතත් ඒක හම්බෙන්න තමයි එන්නේ. ඒකට තේරෙනවා මොනවද මෙතන කියන්නේ මොනවද හරියටම දන්නවා. හැබැයි ඊළඟ පාඩේදී දන්නේ. මම දැන් මෙතන විනිවිදිනවා කියන එක තේරෙනවා. බුදුන් කියන අතීතය අතරපන් අනාගතය අතරපන් වර්තමාන අත්භාව පටලාවේසු ප්‍රතිවිද්‍යන්තේසු. ඒක විනිවිද දකින්න. ඒක පාවිච්චි කරනවා කෙලෙස් වෙනකොට. ඒක ඇවිල්ලා ඇල්ලුවාට ඒක අල්ලන්න දෙයක් නැහැ නේ. තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ එකක් නේ. විහිකලා අහුවලන්න දෙයක් නැහැ නේ. දැන් මාළුවාට වතුරේ හිටියට මාළුවා කවදාකවත් වතුර කියන්නේ මොකද්ද දන්නේ නැහැ කියනවනේ. ඌගිලා හයිඩ්‍රොලිස් කෙනෙක් ගිහින් අහනවලු අනේ මේ වතුර ගැන දෙන හයිඩ්‍රොලිස් දෙනවලු පැය තුනක විතර ටෝක මාළුවා කිව්වලු මට ආගෙන ඉන්න බෑ වතුර නැතුව ඉන්න බෑ. උට අපව වතුරට යන්න ඕන. හයිඩ්‍රොලිස් දන්නේ මොන බම්බුවද වතුර ගැන අර ඉපදුනෙත් වතුරේ ඉන්නෙත් වතුරේ. හැබැයි හයිඩ්‍රොලොජි ලෙක්චර්ස් දෙනවා පැය තුනේ හතරේ වතුර ගැන. මාළුවා දන්නේ වතුර ගැන මොකද? වර්තමාන මොහොතේ ඉන්නකොට ඒකේ තියෙන වටිනාකම තමයි ඒක නිමිත්තක් නෑ සංඥාවක් නෑ නිදාන්නේ නෑ ප්‍රත්‍යක් නෑ සසංකාරේ නෑ. ඒ මමයා නෑ මාන්නයක් නෑ තණ්හාවනේ උඩ අඳුරන්න බෑ. අඳුරන්නේ වෙන දණකට කඩාව දෙන වෙලාව විතරයි. ඒක අඳුරනවා. ඒක අඳුරගත්තට පස්සේ ඒක සිද්ධි වෙනකොට ඒක ගැන දන්නේ නැතිකම නිසා තමයි දැනගන්නේ මේ කෙලෙසුත් නැහැ මේකත් නැහැ. එතනත් නැහැ මෙතනත් නැහැ අතරමැදත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් එතන තමයි බුදුරජාණන් කියන්නේ මනසේ මායාව නැති කරන්න පුළුවන් තැන. මරියදාවල් මොනවත් නැහැ. වර්තමානයේ ඉන්නවා ඒකත් විනිවිද දකින්න මිසක ආඩම්බරයක නම් කොට ගන්න. කෙලෙසක් ආවොත් කෙලෙසේ නැති කරන හේමු භූමියට ගන්න. ඉතින් ගමනේ යන්න බෑනේ හැමදාම හේමු භූමියනේ. කාන්තරේ ඉතර කරන්න බෑ. ඒ සවර්තමාන මොහොත පාවිච්චි කරන්නේ සීමිත සාපේක්ෂ වටිනාකමකින් විතරයි. මේ ලොකු දෙයක් දන්නේ කෙනෙකුට. දන්න කෙනෙකුට තියෙන භාවනා කරලා ගන්න දැන් නෙවෙයි මම දැන් මෙතන කියන්නේ උප්පත්තිය හම්බෙච්ච දෙයක්. ඉතින් මොකද ඔතන ඔතනම ගන්න දෙයක්. ඒක අපි පාවිච්චි කරන තාර්කිකව කෙලෙසයක් ආව සාපේක්ෂව මෙතන ගන්නවා. මෙතන දිගටම ඉන්නකොට ඒකට ප්‍රේම කරගෙන කතා කරනවා.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 පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාදමු සතං සමාධිමු හෝතු ආවනිපාන සතු come on, come, come on. අද වගේ අද රෑ 9 විතර වගේ පිටත් කරනවා. අටවනක්. එයා මේ මාධ්‍යම වැළුවට සමාවෙන්න කියලා කියනවා එන්නේ. ඒගොල්ලෝ මං එනකම් මනාප විදිහට පන් කියලා මං කියනවා සන්තෝෂෙන් කරගන්න දෙයක් කරගෙන රාජ්‍ය බාරගෙන දැහැමින් සෙමෙන් රජ කරන්න කියලා මාස දෙකකට පස්සේ ආවිලා බෙල්ල ගහලා දානවා 14 වෙනිදා එනවා ආපු ගම අධිකරණයටපත් කරනවා බෙල්ල ගහනවා එතකන් රාජ්‍ය තන්ත්‍රය බාර දෙනවා සංසතිය අමතක කරලා දෙනවා 14යි 9යි 15ට එනවා දීලා 14යි 15යි 9ට එනවා දීලා මම පිටිපස්සෙන් බලාගෙන ඉන්නවා මේ නැති <laughs> මේ